අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මාර්තු මාසේ දෙවෙනිදත් ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා දැන් ධර්ම දේශනාවටයි සූදානම් වෙන්නේ කියලා අධිෂ්ඨාන කරගෙන සාදුකාරයක් පාත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා බිඤ්ඤය චත්තාරි අරිය සච්ඡානි තීති කරුකටේතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ ධර්ම දේශනා මාලාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ පසුගිය දවස් පසුගිය වැඩමුළුවල වගේම සංගීති සූත්‍රය ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් රසලා ඉන්න පිරිසට සංඝයා ප්‍රදාන කරගෙන දේශනා කරපු සූත්‍රයක් සර්වචනාසික අභාවයෙන් පස්සේ මේ ධර්මේ නොනැසි පවත්වනකොට කටපාඩමින් හෝ ගෙනියන්ට දත යුතු ධර්මයේ සැකිල්ල ප්‍රස්ථාරේ එහෙම නැත්නම් ගොනු කිරීමක් මෙතන කරන්න. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම මේ වැඩමුළුවට ඉති 15 වෙනි වැඩමුළුවට ගත්තේ ඒකේ හතරවෙනි පොතේ සඳහන් වෙලා තියෙන කතමානි කතමේ චත්තාරි චත්තාරෝ ධම්ම අභිඤ්ඤය භාවනා කරන කෙනෙක් සාසනය ගැන දැනගන්න කැමති කෙනෙක් විශිෂ්ට ඥානෙන් දත යුතු කාරණා හතර මොනවද කියන ප්‍රශ්නේ. ඒකට උත්තරේ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම දේශනා කරනවා චතුරාර්ය සත්‍ය කියලා. විශිෂ්ට ඥානෙන් දත යුතු දෙයක් මේ හතරක් තියෙනවා නම් මේ සාසනේ වෙන ওই ප්‍රශ්නෙට වෙන උත්තරයක් නැහැ. ඒ තමයි චතුරාර්ය ආර්ය සත්‍යයන්. ඊට පස්සේ වුණා දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය දුක්ඛ සමුදය අරිය සත්‍යං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං කියන එක කවුරුත් වගේ අහලා තියෙනවා. ඉතින් අපි පසුගිය දවස් ටිකේම පුළුවන්තරම් මේ භාවනා කරන පිළිසකට ගැලපෙන විදිහට කොහොමද මේ අපි දුක්ඛාරිය සත්‍ය තේරුම් ගන්නේ? නැත්නම් අපි ඇත්තට මේක තේරුම් අරගෙන තියනවද නැද්ද කියන එක උරගා බලන්න, ප්‍රත්‍යක්ෂණය කළ බලන්න මේ සූත්‍රය අපි ආධාර කරගත්තා. ඒ වගේම අපිට කොච්චරක් දුරට මේ දුක හටගන්නේ තමන්ම නිසාමයි කියලා නැත්නම් තමන්ගේම හිත නිසාමයි කියලා නැත්නම් තමන්ගේම හිතේ මේ චෛතසික දෙකක් නිසායි කියලා තෘෂ්ණාව සහ අවිද්‍යාව නිසායි කියලා කොච්චර වටහාගෙන තියනවද එතකොට ඒ අනුව අපි කොච්චරක් අපේ එදිනදා ජීවිතේ අපි ඒක කොච්චර උපයෝගී කරගන්නවද කියන එකත් අපි දැනගන්න උත්සාහ කරා එතකොට ඒ දැනට අපි බුද්ධ විඳින මේ දුක ඉස්සර තිබිච්ච නැත්නම් අපි යටිපහුව කරපු අවිද්‍යාව සහ තෘෂ්ණානිසයත් විචදී ඒක විඳින ගමන් ඒ දුක පැමිණි දුක් පැනිරහ කියලා විඳින ගමන් මත්තර දුක් ඇති නොවීම පිණිස ඒ කරපු මෝඩකම ආය නොකර නැත්නම් ඒ තෘෂ්ණාවට සහ විද්‍යාවට පොහොර නොදමා ආහාර නොදී ක්ෂය කරන හැටි කොහොමද කියලා දැනගන්න එක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ නැත්නම් නිරෝධ කරන හැටි ක්ෂය කරන හැටි වැය කරන හැටි පටිනිසග්ගේ දකින්න හැටි ඒකට හැකි සංඥාව ආවට පස්සේ නැත්නම් ඒක කරලා බලලා මට පුළුවන් මේක අපිට යම් ප්‍රමාණයකට මේ ගෘහ ජීවිතය ගත කරද්දී වුණත් අබෞද්ධයෙක් වුණත් පැවිදි නොවුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් යම් ප්‍රමාණයකට සාර්ථක වෙනවා කියලා අත්විඳපු කෙනෙකුට දීලා තියෙන අභ්‍යාස පන්තිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලට ඒක ඊට පස්සේ ගෙවම් කරන හැටි. අර නිරෝධ දැකපු නිරෝධය ගැළපෙන විදියට නිරෝධයට ගැළපෙන විදියට ශික්ෂා තුන සකස් කරන හැටි තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඉතින් අද අපට ඉතුරුලා තියෙන්නේ සාකච්ඡා කරන්න ධර්මදේශනාවට ඉදිරිපත් කරගන්න මේ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍යං කියන මේ හතරවෙනි ආර්ය සත්‍යයයි. ඉතින් ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කෙටි නමින් සඳහන් කරන්නේ. ඒක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අංග 8කින් යුක්ත මාර්ගයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ සර්වචනාංශයේ දේශනා කරන ශික්ෂා තුනමයි සඳහන් වෙන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව. නමුත් මෙතෙන්ට එනකොට අර අපි දන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයට මේක ඉදිරිපත් වෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන ක්‍රමයට. ඉතින් මේක උංගුව දෙනකොට ලොකු ප්‍රශ්නයක්. ඇයි මෙතන ප්‍රඥාව මුලින් තියලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා අංග දෙක දීලා ඊට පස්සේ සීලාංග විස්තර කරනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊට පස්සේ සම්මා සමාධිය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඉතින් ඒක නිසා පොත විතරක් බලන කෙනාට ඇයි මේ ਸਰවචනාංශයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් පටන් ගත්ත මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නිම කරනකොට සම ප්‍රඥා සීල සමාධි කිරෝහි කෙරුව කියන එක කොහොමඩක්වත් තර්කයට හෝ න්‍යායට හෝ දර්ශනයට අහු වෙන්නේ නැහැ. භාවනා කරන කෙනාට දැනගන්න පුළුවන් තමන් මෙතෙක් භාවනාදී ඉගෙනගත්ත අත්දකපු දේවල් අනුව තමන්ගේම ක්‍රමසහ විදීම නැත්නම් තමන්ගේම ඥාණයම හොරපු කෙනාට විතරයි සීලයක් රකින්න පුළුවන් වෙන්නේ. ඒව ඥාණයක් නැතුව එහෙම නැත්නම් මේ තමන්ගේ අත්දැකීමෙන් මේ සීල් රකින්නවා කියන එක මේ රට්ටු හිනස්සන්ට කරන දෙයක්වත් එහෙම නැත්නම් රජයට බය කරන දෙයක්වත් එහෙම නැත්නම් මේ අපායට බය කරන එකක්වත් නෙවෙයි මේ තමන් මෙතෙක් භාවනා කරලා ලබාගත් ශික්ෂා තුනේ වටිනාකම දැන් ප්‍රඥාවෙන්ම දැකලා සීලය රකින්න හදනවා. එතකොට විද්‍යා දදාති විනයන් කියන වචනේ මෙතෙන්දී ඉදිරියට එනවා. සමන්ද අත්දැකනං ප්‍රත්‍යක්ෂ කරානම් ඒ කිනා විනයගරුක වෙනවා. යම් වෙලාවකට විද්‍යාවක් දක්ව නැති කෙනෙක් විනයගරුක වෙන්න හදනවනේ ඒක නිකන් සීලබ්බත පරාමාසයක් විතරයි. නිකන් චාරිත්‍රයට සිල් රකින්නවා. ඒ සීලබ්බත පරාමාස කියලා කියන ඒව තමයි මේ අජවෘත, ගෝවෘත වගේ අනවශ්‍ය දේවල් ගොඩක් කරනවා. හැබැයි ඒක අනිකුත් ශික්ෂා වලට yaadෙන්නේ තුඩු දෙන්නේ ඒ නිසා මෙතෙන්ට එනකොට යම් ආකාරයකට යා මේ යෝගාවචරයා මේ කාම තණ්හාව භව තණ්හා විභව තණ්හා වශයෙන් කියන දේවල් වලට තමන්ගෙම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අත්දැකීමෙන් උත්තර දීලා තියනවාද අන්න ඒ ඥාණය ඒ ඒ දිට්ඨිය ඒ ඒ සංකල්ප ඉදිරිපත් කරගෙන ඒ අනුව තමන්ම මේක සඳහා කට පරිස්සම් කරගන්න ඕනේ කියලා අවබෝධයක් ආවේ නැත්නම් ඔය කටවට කර වැට බැන්දත් කවදාවත් කතාව නතර කරන්න බෑ. ඒ නිසා කාටවත් තේරෙන්නේ නැහැ ඒ භාවනා කරපු කෙනෙකුට විතරයි මේ කතා අනුකිරීම ශික්ෂාවක් වෙන්නේ. අනික් කටට කතා අනුකර පිස්සු හැදෙනවා. සාමාන්‍ය මිනිසෙකුට කතා නොකර හිටියොත් ඒ මිනිසෙට පිස්සු. මොකද මේකෙන් තමයි අපි මේ ගනුදෙනු ඔක්කොම ඉවර කරගන්නේ. ඒ නිසා දවස පුරාම කතාව. මේ කතාවෙන් කොච්චර අකුසල් වෙනවද කියලා ටොංගාණෙන්වත් කියන්න බෑ. භාවනා කරපේ කනට ටිකකට තේරෙනවා. මේම කතා කරලා හිටියොත් හිත කතා කරන ගොඩක් වෙලා. අන්න ඒ විදිහට මේ අත්දකපු ටික Tamange මේ භාවනාවෙන් අත්විඳීමෙන් ශික්ෂණය කරුක වීමෙන් මේ තණ්හාව දුරුකරනද කොට්ටේ උඩ වාඩිලා විතරක් කියලා කරන්න බෑ. කය විතරක් මේ මුත්තා වගේ තිබ්බා කියලා හරියන්නේ නැහැ. කටත් පරිසම් කරගන්න ඕනේ. ඊට අමතරව හිත පරිසම් කරගන්නත් ඕනේ. ඒ ඔක්කොම තියේදී කරපු කර්ම වලට කරපු අවිද්‍යාවට කරපු තෘෂ්ණා නිසා දැන් ශරීරයටත් වද දෙනවා. කටත් දොඩවලු වෙනවා. හිතත් ප්‍රපංච කරනවා. මේ ඔක්කොම තියාගෙන මත්තට කර්ම රැස් නොකරනද කය පරිසං කරගන්න එක, වචනේ පරිසං කරගන්න එක, හිත පරිසං කරගන්න එක භාවනා කරපු කෙනෙකුට ඇර අර මොන જાති කරපු කෙනාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම අය හික්මන්න අමාරුයි. එයමයි හික්මන්න යන්නත් හොඳ නැහැ. ඉක්මනට ගිහලා ඇති වැඩක් නැහැ. මොකද ගොඩ පීනන්න අමාරුයි. පීනන්න වතුර බහින්න ඕනේ. අපිට කොච්චර හරි පාඩම් පන්ති දෙන්න පුළුවන් ගොඩ ඉඳලා පීන නැහැටි කිසිම වැකක් වෙන්නේ නැහැ. මේගොල්ලෝ තටමන්න තටමන්න අතපය දෙක කඩලා යනවා. මොකද වතුරට බහින්න ඕනේ පීනන්න. ඒ නිසා භාවනා කළ යම් අත්දැකීමක් නැති කෙනෙකුට මේ සීලයක් දුන්නට ඒ කෙනාර නයි පෙන පුම්බනකොට ගැරන්ඩියෝ කැබිලිටි කට්ටක් කරන පෙනේ වගේ කොල්ලනවලු මටත් පෙනයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි භාවනා නොකරන කෙනාගේ සීලය අර ප්‍රත්‍යක්ෂණය කළ බලන්න බෑ මේක ඇත්ත සීලයක්ද කුසල සීලයක්ද නැද්ද කියලා. ඉතින් තියෙන තරම් සිල් රකින්න. ඒක නැත්නම් ඒක සිල්පදයක් කර රකින්න නැතුව නිකන් ඉන්න. භාවනා කරන එකට ඊට වැඩිය ගැම්මක් එන්නේ. එයා භාවනා යම් ප්‍රමාණයක අත්දැකීම් ලැබලා තිනවා. මේ කාම තණ්හාව හෝ භව තණ්හාව හෝ විභව තණ්හාව ටිකකට ඇල්මරාගෙන තියෙනවා. විසමරාගෙන තියෙනවා. ඉතින් ඒ කිනා දන්නවා ඒකට එහෙමනම් මින්ටත් වැඩිය මම ප්‍රතිසද කරගත්තොත් කාය වචන දෙකේ ශික්ෂාව, හිතේ ශික්ෂාව මේ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න පුළුවන් වෙයි කියන මේ දැක්මට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් ඒක නිසා ඊයේ අමාර කරපු විදිහට ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා එකේම ඊටදී පොඩ්ඩක් විසිතුරු දැක්මක් තමයි අපි මේ වැඩමුළුවේදී ඉස්සරහට ගත්ත මේ පංච චේත් චේතසෝ විනිබද්දා කියන හිතේ බැඳීම් පහ. ඒ පහ තමයි ඔය කාමී කියලා කියන්නේ. එහෙම නැත්නම් තෘෂ්ණාව කියලා කියන්නේ. නමුත් ඒ තෘෂ්ණා කියන gediyak වතින් ඒකකයක් වතින් තනියකක් වතින් ගන්නව වෙනුවට ඒක නම් ගැත්තෝ කඩන්න බෑ. මේක කෑලි කෑලි වලට කඩා ගත්තට පස්සේ එක එක කෑල්ලක් කඩන්න පුළුවන් හැකියාව මුළු වැර යොදලා උත්සාහ කරන කෙනාට එක එක කැලලක් තුරලා කිරීමේ හැකියාව වෙන්න පුළුවන් දෙයක්. ඒක තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ තෘෂ්ණාව කියන එක එක සැරේ මේ මෛත්‍රී බුදුහාමුදුර දැකලා එකම ධර්ම මණ්ඩපයේදී බණ අහලා ගලවන්න පුළුවන් එකක් නෙවෙයි. පියවර වශයෙන් තියෙන මේ කාමය නැත්නම් මේ තෘෂ්ණාව ඒක එක පියවර ගලවන්නේ කෙහෙල් ගහක පොත්ත ගලවන්න වගේ රතුරුන් ගෙඩියක පොත්ත ගලවන්න වගේ එතකොට ඒකටින් එකට එකට යන්න යන්න සියුම් සියුම් පොතු වලට අපි එළඹෙනවා පිටම පොත්ත ගලවනකොට යාට තේරෙනවා මේක හරයක් කියලා එකක් නැහැ මේකේ පොතු ගොඩක් එකතු වෙලා හැදිච්ච නිකන් පුස්සක් විතරයි මේකේ තියෙන්නේ කියලා ඒ වනසයට පොතු එක එක ගලවන්න ගලවන්න විනෝදයක් වෙනවා ඒක පළවෙනි එක ගලව ගන්නකොට හුඟක් අමාරු දේවල් තියෙනවා හිතන්නේ මේක මහා හොඳ ලස්සන කඳක් පුටුවක් හදාන්න පුළුවන්, ගයක් හදාන්න පුළුවන්, පරාලයකට ගන්න පුළුවන් කියලා. පොතු අරිනකොට තමයි තේරෙන්නේ මේක කෙහෙල් කඳක් කියලා. අන්න ඒකෙදී පළවෙනියෙන්ම තියෙන මේ කාමය නැත්නම් කාම රාගය, කාම ඡන්දය, කාමයට ති ප්‍රේමය, පිපාසේ පරිලාහය තණ්හාව කියන එක ගිහි gedara ජීවත් වෙන එකනට නැතුව බෑ. ඔය ගිහි ගෙදර හැම වැඩක්ම වෙන්නේ කාමී. ඒ කාමී තියෙන එක නඳාම ගොනු කරලා හරි ගස්සගෙන පවුල නඩත්තු කරනවා, දියුණුවක් හොයනවා, දරුවෝ හදනවා, දරුවන්ගේ දියුණුව හොයනවා, අම්මා තාත්තා හොයනවා. ඒ නිසා ඒ ඇත්තෝ ගිහිගේ කියලා කියන්නේ ගිනි ගයක් ඒ කාමෙටම තමයි. ගිහිගේ ඉන්න තාක්කල් දිගටම වැඩන හරියක් වැඩෙන්නේ කාමී. ඉතින් කාට හරි තේරුනොත් අපි පසුගිය දවස් හතරෙම තේරුම් ගත්ත විදිහට මේ විදිහට කඹරලා හරි ගිය එකෙක් නෑ මරනකොට පශ්චාත්තාප වෙන්න වෙනවා. ඒ නිසා අපි මෙලෝ වශයෙන් මේ කාම්භෝගී ජීවිත ගත කරන අමුදරුවන් රැක්කට අපිට එලෝ වශයෙන්ුත් පිනක් දහමක් කරන්න වෙනවා. අපි දානයක් දෙන්න වෙනවා, සීලයක් රකින්න වෙනවා, භාවනාවක් කරන්න වෙනවා කියලා. ඊතාත්ම කලාතුරකින් තමයි කාමයාගේ ආධිනව කාම ලෝකෙින් දැකීම තේරෙන්නේ. ඒක විශාල පෙරගෙටපු කරපු කුසල කර්මයක ආනිසංස වාරයක්. නමුත් එimhe කාමේ ආදීනවේ දැක්කට කාමයෙන් වෙන් වෙන්න පුළුවන් වෙන්නේ ආදීනවේ දකින්න කෙනාගේ වොත් 100කට එක්කෙනෙකුට ලක්ෂකින් එක්කෙනෙකුට කරගන්න ඕනේ කරන්න බෑ. පින නැහැ. පරිසරේ තියෙනවා. කරගන්න විදියක් නැහැ. ලෙස ලෙස වැටෙන්නේ ආය කාමෙටමයි. ඉතින් කලාතුරකින් කෙනෙක් තමයි යුර දිගේ කොට ඇවිල්ලා මේ කාම ලෝකයේට පොඩ්ඩක් ඔළුව උස්සලා එළිය තියන ලෝකයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ ඊටාම සුළුතරයක් ලෝකේ. ඉතින් අපි මේ වගේ තැනක රැස් වෙන අය අන්නේ විදිහට කාමයේ ආදීනව Taman දැනගෙන ධනක් පිනක් කරගන්න ඕන කියලා මේකට කවුරුත් වෙනකම් බල බල ඉන්න බෑ. ওই කාමයේ අපිට කවදාකවත් ඉඩ දෙන්නෙත් නෑ ඒක කරන්න. මේක ඉතින් අඟදිගේ ඉලට පහිනන මිනිස්සෙක් වාගේ මේ කාමයෙන් විවේක වෙන්න ඕනේ. ඒකට අපි කියනවා කාය විවේකී කියලා. අපි කාය විවේක වශයෙන් ලැබුණාට පස්සේ ඒ කෙනා කාමයේ ආදීනවයේ දැකලා කාමෙන් වෙන් වුණාට එයාට ඉන්න ඉරියව්වක කිසිම ස්පාසුවක් දෙන්නේ නැහැ. අතහැරලා දාපු ගේ පිළිබඳව අතහැරලා දාපු සම්බන්ධතා පිළිබඳව අතහැරලා දාලා ආපු මිනිස්සු පිළිබඳව ස්ථාන පිළිබඳව නිතරම කල්පනා වෙන්න පටන් ගන්නවා. කියන්නේ කාමයේ අතහැරියට කාම සංඥාවෙන් ආතුර වෙනවා. ඒක මේ සාමාන්‍ය බෞද්ධයට වඩා ගොඩාක් මේක පේන්නේ අතක් උඩ අතක් තියාගෙන ඇත් එක වහන වාඩි වෙලා ඉන්නේ යෝගාවචරයට පේනවා. අතහැරපු කාමය එළවෙලව පහර දෙන හැටි. ඉතින් අපි ඒකට කාම ඡන්දේ කියලා කියනවා. ගෙදර දොරේ තිනකොට මේක ආහාර කබානට තියෙන ආසාව, රත්තරන් මිනිමිතු වලට තියෙන ආසාව, දරුවා දුවාට තියෙන ආසාව, යෑනු පිරිමින්ගේ තියෙන ආසාවට කාම ගුණ කියලා කියනවා. යම් වෙලාවක කාම ගුණය අතහැරලා කාය විවේකයේ ලබලා ඒ කාය විවේකයේ තුල වර්තමානට එළඹෙන්න ගියොත් කද්දාකත් එළඹෙන්න බෑ. ඒ තරම්ම අර කාම ඡන්දය නීවරණයක් විදිහට ඇවිල්ලා මේ කෙනාට මුහුද නිතරම වැල්ලට රැල්ලෙන් බැට දෙනවා වගේ දිගටම රැලි ගන්නවා. ඉතින් මෙයාට තේරෙනවා දැන් මේ කාම ලෝකේ ඉන්නකොට වැඩි කරදරයක් දැන් තියෙනවා. හිත එකලස් කරන්න බෑ. එකලස් කරන්න බෑ මොකද මුහුද නතර කරන්න හදනවා වගේ. ඉතින් මේ නිසා කාමයෙන් ওই විදිහට ශාරීරිකව වෙන් වුණාට චිත්ත විවේකයක් ලබන්න හිත ස්පාසාවක් ලබන්න සම්පූර්ණ වෙනම ප්‍රතිපදාවක් වෙනම බෙහෙත් පන්තියක් පාවිච්චි කරන්න වෙනවා. වෙනමම උපදේශ පන්තියක් පාවිච්චි කරන්න වෙනවා. අපි වල භාවනා කමඨහන් කියලා කියනවා. ඒක බරපතල වෙනසක්. ජීවිතයක බරපතල වෙනසක් තමයි යම් කිසි කෙනෙක් කර්මස්ථානාචාර්ය කම් වෙලා භාවනා මධ්‍යස්ථාන ගිහිලා කමඨහනක් ලබා ගන්නවා කියන එක විසුද්ධි මාර්ග වගේ පොතක පිටු 20ක විතර විශ්වාසය විස්තරයක් තියෙනවා. කොහොමද යන්නේ ස්ථානයකට කොහොමද ගිහිල්ලා කර්මස්ථානාචාර වල බැහැ දැකලා ප්‍රසාදේ දිනාගන්නේ කොච්චර බැගෑ වෙලාද කමටහනක් ලබා ගන්න කියන එක. මොකද බුදුන් දැක්කා වගේ තමයි ඒක. ඒ තාම දුෂ්කර දෙයක්. ඉතින් මේක ලබා ගත්තට මොකද? ඒක හිත හිටින්නේ කාය විවික ලැබන චිත්ත විවික ලබන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ යෝගාවචරයගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි අපි මේ මිත්‍යා දෘෂ්ටි කියන වචන පාවිච්චි කරොත් මෙයා හිතනවා ගිහි ගිය අතාරපු ගමන් කාමෙන් අතෑරියයි කියලා. එයා හිතනවා මම දැන් ඉඳගත්ත ගමන් හිත සමාධිගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිත නිවරන් දුරු වෙන්න ඕනේ කියලා. එයා හිතනවා ඒ තරම්ම සහැල්ලුවට මේ භාවනා ප්‍රතිපදාව. අතම උපදේශ ටික මට මොකද්ද ඔච්චර මං ගෙවල් දොරවල දක්ෂකම් කරපු මට මේක මොකද්ද කියලා හිතනවා. නමුත් වාඩි වෙච්ච එකන දන්නවා අතාරපු කාම ලෝකෙත් නැහැ. බලාපොරොත්තු වෙන චිත්ත විවිකයක් නැහැ. දෙලොවක් අතර පුදුමාකාර වේසකටපත් වෙනවා. ඉතින් මේ වෙහෙසටපත් වෙච්ච යෝගාවචරයට උපස්ථාන කරන කවදාකවත් කීකේ අතාරපු නැති ගියෙකුට බෑ. එයා දන්නේ එයා කියන්නේ මේ මොකටයි ගියේ? අපි වගේ හිතන ඉවරනේ මොකටද මේ භාවනා කරන්න යන්නේ කියලා. එයාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නම් වනම් පඩපදින්. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ 1940 ගණන් වල 50 ගණන් වල ලියපු පොතක ලියලා තිනවා මේ විදිහට තමන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙලා මේ කාය විවිකත් ලබාගෙන චිත්ත විවිකේ පිණිස භාවනා කරලා වෙහෙසටපත් වෙන මේ යෝගාවචරයට ඒ තරමටවත් නොගිය ගිහියන්ගෙන් පුදුමාකාර කෙනෙහිලි ඉදිරිපත් වෙනවා භාවනා පිස භාවනා පිසයි කියලා නම් පටවඳිනවා කෙලපිරිච්ච padikkamakata තරංගවත් හලකන්නේ කියලා. ඒ තමයි එදා තිබුණ தත්ත්වය. අදත් කියලාසක් නැහැ. ඒ යෝගාවචරය ගන්න ප්‍රයත්නයේට ආණ්ඩුවේ බුද්ධ ශාසන මාත්‍යංශයෙන් හරි එහෙම නැත්නම් වෙන දෙනකින් හරි කිසිම කිසි තෙතක් අනුකම්පාවක් උදව්වක් ඇත්තේම නැහැ ඒ මන්දිරට පිස්සෝ කියලා කියනවා භාවනා පිස්සෝයි කියලා කියනවා කියලා පිළිච්ච padikkaමකට තරම්ව සලකන්නේ ඉතින් මේ යෝගාවචරය දැන් එක පැත්තෙන් කාමයේ අතහැරලා ඒකේ තිබුණ තැපත් නැහැ මේ පැත්තෙන් බලාපොරොත්තු චිත්ත විවේකයක් නැහැ අහල පහල ඉන්න කටයත් උසුළු උසුළු කරන්න පටන් ගන්නවා ඉතින් තැයෙන පිළිදෙකට පිස්සු ඇදෙනවා ඇත්තටම සාධාරණයි. මේ ඊටාම අසීරු ගමනකට මේ ලෙසන යුරකින් කොට වෙලා යන්තම් ඔලෝසගත යෝගාවචරයට බලාපොරොත්තු වෙන චිත්ත වී කියලා වෙන්නේත් නැහැ. ගෙදර දොරේ ඉනවර තුන රැට කාලා පුජිය ගන්න තිබුණ එකක් නැහැ. ඒ මන්දිරට භාවනා පිස්ස භාවනා පිස්සයි කියනවා. ඉතින් මෙතනදී මේ යෝගාවචරයට මිත්‍යා දෘෂ්ටියත් පහර දුන්නොත් එයා භාවනා ජීවිතය අතාරිනවා. එයා කියනවා මේක මේ කාලේ කරන්න බෑ. පුළුවන් පුළුවන් කට්ටිය කරගත්තා වෙයි. අපි ඉතින් මෛත්‍රී බුදුහාමුදුර දැකලවත් නිවන් දකින්න කියලා ඊගා පාඩම් පන්තියට ලෑස් වෙනවා මේ බුද්ධ ශාසනය ඉවරයි කියලා. මේක මිනි පෙට්ටියට ඇඟිලි ගන්න ගහලා. කොච්චර කැතද කියනවනේ ලංකාව. අනිකෝ සියලුම රටවල් වල විශේෂයෙන්ම මෑත කාලේ මේ බුද්ධ ආගමේ ඉඳගෙන මේ ජීවිතේම ධානයක් ලබන්න පුළුවන් මාර්ගඵලයක් ලබන්න පුළුවන් ජීවණක් ලබන්න පුළුවන් කියලා දඟලද්දී ලංකාවේ විතරක් අවසාන රහතන් වහන්සේ ඊට පන්සලට වැඳලා යන්තම් පින් කරගන්න හදනවා. මලී දේව මහරතන් වහන්සේ වැඩ පුතනට දැන් රහතන් වහන්සේලා නැහැ. ඒක ඉතින් ඉවරයි මේ මිනි පිටි ටැංගිලි ගහලා යන ගහලා තියෙන්නේ කියලා අන්තිම රහතන් වහන්සේ හිටපු මලී දේව මහරතන් වහන්සේට පන්සලට ගිහිල්ලා වඳිනවා අම්බෝ අපේ પરම්පරාව මෙතනින් තමයි ඉවරුණේ කියලා. අපි ඒ තරම්ම ශාප කරනවා ජාතියට. අපි තමයි ලෝකෙට ධර්මයේ දීපු ධර්මද්වීපේ වෙලා තියෙන්නේ. නමුත් අපේ කෙරුවාවල් ටිකයි පිටරට බෞද්ධයෝ අපි දිහා බලන්නේ ওই තාලෙට. ලංකාවේ බෞද්ධයෝ අවසාන රහතන් වහන්සේ හිටපු තැනට වඳිනවා කියලා. ඒකෙන් දැන් උත්සාහ කරන්නේත් දැන් ඇත්තෙත් නැහැ. මේ මොකද මේ මිත්‍යා දෘෂ්ටියක් නිසා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නැතුව මෙතනදී යහ දෘෂ්ටියක්, පුලුල් දෘෂ්ටියක්, සම්මාදිට්‍යයක් ඇති කරගන්න නම් මේ යෝගාවචරයට සිද්ධ වෙනවා මේ එක පහරකින් කාමෙන් දුරු කරන්න බෑ. මේ විනිබන්ධ දුරු කරන්න බෑ. මේ කාම විනිබන්ධය නැත්නම් මේ කාම ගුණයන්ට තියෙන කෑදරකම නැති කිරීම සඳහා తాවකාලිකව Tamanට සිද්ධ වෙනවා ඉන්න ඉරියව්වට කැමැත්තක් ඇති කරගන්න. ඉන්න ඉරියව්වට හිත බඳින්න. ඉරියව්වට හිත බඳිනවා කියලා කියන්නේ කාමයේ දුරුවන් කිරීමක් නෙමෙයි. හැබැයි ගේහසිත කාමී කාම ගුණයන් දුරුවන් කරලා එක චිත්තක්ෂණයක් හෝ Taman ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් අර කාම විනිබන්ධය වෙනුවට දැන් කාය විනිබන්ධයක් ඇති කරලා කාය විනිබන්ධයට යන්න පුළුවන් නම් කාම විනිබන්ධේ පිටු දකින්න පුළුවන් කියන මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න ඒක පහළ වුණේ නැත්නම් ඒ යෝගාවචරය දන්නේ ඇයි මේ ඉඳගෙන පරියන්කයකට ගිහිල්ලා හෝ සක්මනට ගිහිල්ලා හෝ Taman ඉන්නේ ඉරියව්වට හිත ගන්න දඟලන්නේ ඇයි කියන කයට තේරෙන්නේ යම් දවසකට යෝගාවචරයට මේ සම්මාදිට්ඨිය පහළ වුණොත් අර තේරෙවි අපි මේ විදියට ඇවිල්ලා පහසුවට වාඩි වෙලා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියන මේ අමාරුවෙන් ලබා ගන්න පුළුවන් මේ ප්‍රස්තාව ලබාගෙන නිශීදති පල්ලංකම් කියන එක ඇයි මේ වැදගත් වෙන්නේ කියලා. පළඟ බඳ වාඩි වීමේ වටිනාකම එහෙම නැත්නම් මේ බෞද්ධයා බුදුරජාණන් වහන්සේ ඉඳගෙන ඉන්න රූපෙට වඳින්නේ ඇයි කියන එක තේරෙන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමන්ගේ කයේ 100ට 100ක් හිත පවත්වන්න පුළුවන් නම් ඒක හොඳම සාක්ෂියක් තමයි හිත තියෙන්නේ කාමේ නෙවෙයි කියලා. හිත තියෙන්නේ කාම විනිබන්දේ නෙවෙයි. ඒව නැත්තම් කාම තණ්හාවේ නෙවෙයි. දැන් කාය තණ්හාවේ තියෙන්නේ. කාය විනිබන්දේ තියෙන්නේ. ඉතින් මේක ලොකු සම්මාදිටියක් බව ලොකු පෙරපින්මක් බව ලොකු ජයග්‍රහණයක් බව මේක පිස්සෙකුට කරගන්න බැරි බව වේදනාවෙන් පෙළෙන වේදනාට්‍යයට බැරි බව මිත්‍යා දෘෂ්ටිකට බැරි බව පුළුවන් වුණත් ඒක සලකන්නේ නැති තරම් අමනේකට බැරි බව කවදා හෝ තේරුම් ගත්තොත් ඒ යෝගාවචරය දැනගනි අපිට සාසන එලියක් තියෙනවා මොන කරදරයක් තිබ්බත් මොන සැපක් තිබුණත් ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න කයට හිත ගන්න පුළුවන් නම් මේ අහල බහලින කාටවත් ඒක තේරෙන්නේ නැති වුණාට තේරෙන මනුස්සයා දන්නවා මේ ප්‍රතිපදාවෙන් මට කාම තණ්හාව දුරු කරගන්න පුළුවන් తాවකාලික විනාඩියකට දෙකකට කාම මිනිබන්ධයත් දුරු කරගන්න පුළුවන් ඒ මොකද දන්නේ මම 100%ක්ම කයේ ඉන්නේ නිසා කයට හිත ගන්න පුළුවන්කම විශාල මිත් සම්මා දිට්ඨියක් ඒක මට දැන් පුළුවන් මම මෙතෙක් කලෝ ගණන් ගත්තේ නැහැ දැන් පුළුවන් බව අගේ ආඩම්බරය කරලා ඒක සමාදන් වෙලා ඒක ගැන ಗುಣ ප්‍රකාශ කරන්න පටන් ගන්නවයි කියලා කියන්නේ යෝග ජීවිතේ විශාල පිම්මක්. ඒකට මේ වගේ රිට්‍රීට් 10ක් කරත් පාඩු නැහැ. රිට්‍රීට් 10ක් කරත් පාඩු නැහැ මේ ඉඳගත්තර පස්සේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් අපිට පළවෙනිම කේල් ගහේ පොත්ත ගලවලා දාන්න පුළුවන්. පළවෙනිම රතුරුණු ගෙඩියේ පළවෙනි පොත්ත ගලවන්න පුළුවන් කාම විනිබන්දය. එහෙම නැත්නම් කාම තණ්හාව. හැබැයි ඒ වෙනුවට වෙන තණ්හාවක් දැන් තියෙනවා. මොකද්ද මේ කය ඉඳගෙන ඉන්නකොට කය පිළිබඳව හිත තියෙන තණ්හා. ඒකට ගොඩාක් කැපකිරීම කරන්න වෙනවා. ඒකට ගොඩාක් අගේ ආඩම්බරකම් ඕනේ. ඒකට ගොඩාක් ක්‍රම සහ විදි තියෙනවා. ඇවිදිනකොට ඇවිදින කයේ හිත තියෙන බව දැනගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කයේ හිත තියෙන බව දැනගන්න ඕනේ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න කයේ හිත තියෙන බව දැනගන්න ඕනේ. නිදාගෙන ඉන්නකොට හැතපෙනකොට හැතපෙන කයේ හිත තියෙන බව දන්න එක විශාල පිම්මක් මුළු කාම තණ්හාවටම මේ තණ්හාවෙන් තුනෙන් එකකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් తాවකාලික. ඒ නිසා කාට හරි පුළුවන් වුණොත් ඒ සම්මාදිට්ඨිය පහළ කරගෙන දවසේ පුළු පුළුවන් වෙලාවේ Taman ඉන්න ඉරියව්වට හිතගන්න ඒ කෙනා මේකෙන් ජයග්‍රහණය ලබනවා මේකෙන් සම්මාදිට්ඨිය ඇති වෙන කියලා සතුටු වෙනවා නමුත් යෝගාවචර වටතර ගතියක් තියෙනවා කයට හිත ගිය ගමන් පුදුමාකාර වේදනාවක් එන්න පටන් ගන්නවා පුදුමාකාර පිපාසෙ එන්න පටන් ගන්නවා දරතයන් එන්න පටන් ගන්නවා දැවිලි තැවිලි එන්න පටන් ගන්නවා ඉතින් එතකොට යෝගාවචරයට හිතා ගන්න බෑ මේ කයට හිත ගත්තයි කියලා දුකේ අඩුවීමක් වෙලා නැහැ කයට හිත ගත්තයි කියලා අපි හිතන විදිය මොනම දෙයක්වත් නැහැ මේ කය ඇතුලේ තියෙන මේ දෙති සක්කුණ පලක්ෂණනේ මේකේ තියෙන හරියක් තියෙන දැවිලි තැවිලිනේ කියලා මේ යෝගාවචරයට ඒ සම්මාදිට්ඨියේ තියෙන කොරගතිය අංශභාග ගතිය තමයි කයට හිත ගන්න පුළුවන් වුණාට කයට වෛර කරනවා කයට හිත ගත්ත බවට තියෙන ලකුණු සේරටම නොදකින්න ඔපතන් කියලා කියනවා මේකට තමයි මිත්‍යාදිට්ඨිය කියලා මෙතෙන්දි කියන්නේ කවදා හෝ යෝගාවචරය මේ කය හිත ගත්තට පස්සේ දැනෙන මේ වේදනා එතන කයේ තියෙන අසහනකාරී ගති අසමතුලිත ගති කයට හිත ගන්න බවට ලකුණු මේක විශාල ජයග්‍රහණයක් මේකේ හිත තියෙනකන් මේකේ හිත සමාදන් වෙනකන් කාම තෘෂ්ණාව නැහැ කාම විනිබන්දේ නැහැ ඒ මේ දැනෙන වෙහෙස නිසා කයේ දැනෙන වෙහෙස කලාතුරකින් කෙනෙකුට සැපක් දැනෙනවා මුගක් වෙලාට දැනෙන වෙහෙස. ඒ නිසා මේ කයේ දැනෙන වෙහෙසත් සැපයි. අර කාම විනිබන්දයට වැඩිය දුරවන් කරන්න පුළුවන් වෙච්ච නිසා එහෙම නැත්නම් කාම තෘෂ්ණාව දුරවන් කරගන්න වෙච්ච නිසා කියලා මෙන්න මේ දේ තීරුම් ගත්තනම් ඒ මනුස්සයා ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සතුට වෙන જાති කෙනෙක්. නැත්නම් ඒ මනුස්සයා මොන පැත්තෙන් කයට හිතාවත් නොදකින් නොපතන් කිය ගියා. මුළු කයටම වෛර කරගෙන තමයි අවුරුදු 100ක් ජීවත් වෙන්නේ 100ම ජීවත් වෙන්නේ. කිසිම දවසක බුදුන්ගේ බුදුහාමුදුරන්ගේ උපදේශ නොලබපු කෙනෙක් මේ කයට හිතගන්න කාම ලෝකෙදී හීනකින්වත් හිතන්නේ නැහැ. ඒක මෙච්චර ලොකු පිම්මක් බව දන්නෙත් නැහැ. ඒ වෙනුවට කයට හිත ආපු ගමන් ඒක මහා වෙහෙසක්. ඒක මහා දරතයක්. කූඩල කොට උඩ තිබ්බා වගේ පුළුවන් තරම් බලනවා අතීතය ගැන හිතන්නේ අනාගතය ගැන හිතන්න නැත්නම් වෙන කෙනෙක් ගැන හිතන්න නැත්නම් වෙන තැනක් ගැන හිතන්න. ඒ නිසා කයට හිත ගන්න බැරිකමක් නෙවෙයි මම මේ හෙලි කරන්න හදන්නේ. මිත්‍යා දෘෂ්ටිය නිසා කයට හිත ගත්තාම ඒක නිකන් මේ කටු කොහලක කරකුවා වගේ තියලා කුරුසෙල තියලා එන ගැහුවා වගේ නැත්නම් කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ කවදා හෝ යෝගාවචරයා මේ කයෙන් දැනෙන දුකත් සැපයි කයෙන් දැනෙන අසමතුලිත භාවයත් සැපයි. මොන්න දෙයක් දැනන සැපයි. මොකද කයේ හිත තියෙන තාක්කල් කාමේ නෑ. කාම විනිබන්දේ නෑ කියන මෙන්න මේ සම්මාදිට්ඨිය කවදානම් සිංහලයට පහළ වෙයිද? හිතා ගන්න බෑ. මට නම් හිතා මම හිතන්න යන්නෙත් නෑ සිංහලෙක් වශයෙන් කරන්න පුළුවන් කියලා මේක જાතියක් වශයෙන් හෝ ගමක් වශයෙන් ගයක් වශයෙන් එක්කෙකුට පහළ වුණොත් ඇති. නැත්තම් එකීයකට පහළ වුණොත් ඇති සාසනෙට එච්චරයි ඕන කරන්නේ. කයට හිත ගත්ත වෙලාවක දැනෙන මේ වෙහෙසත් සැපයි. මොකද අපි ප්‍රතිපදාවේ ඉන්නේ. අපි විශාල කෙලස්කන්දක් අයින් කරලා පොඩි කෙලෙසයක් කෙලෙසකට වාංගු වෙලා තියෙන කියලා කයේ දැනෙන හැම දෙෙම ලස්සන කමඨාන් වார்த்தාවක් හදන්න දන්නවනම් මෙතෙක් කයට වෛර කරපු කෙනාගේ මිත්‍යා දෘෂ්ටි තිබුණ කෙනාගේ සම්මාදිටියක් පහළ වෙනවා. මෙතෙක් අයෝනිසෝ මනසිකාරය තිබුණ හිත යෝනිසෝ මනසිකාට හැරෙනවා යා කොතන කොතන තිබුණත් කය ඒක පිළිබඳ සතුටින් කතා කරනවා යථා යථා වාපනිහිතෝ කායෝ පනීතෝ හෝති තත තත්පානම් පජානාති මොන මොන ආකාරයකද කය තැම්පත් වෙලා තියෙන්නේ පටල වෙලා තියෙන්නේ ඒ ඒ බව දැනගන්න මේක බැරි කාටද කියලා අහන්න බෑ ලෙඩ උණයි කියලා හෝ ගෑනු උණයි කියලා හෝ පිරිමුණයි කියලා හෝ උදේ කියලා හෝ දවල් කියලා හෝ බාල කියලා හෝ මහලු කියලා හෝ උගත් කියලා හෝ නුගත් කියලා හෝ එනිසා මේ කියන ලෝකයේ තියෙන විද්‍යාව නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ මෙතන අවිද්‍යාව කියන්නේ මේ බව දන්නේ දන්නේ ඒක පැහැදිලිවම කියන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන් එහෙමනම් දන්නවනම් මේ මිනිස්සයා බුද්ධෝත්පාද කාලයේ දන්න මිනිස්සෙක්, manussත්ත්ව ප්‍රතිලාභේ දන්න මිනිස්සෙක්, ක්ෂණ සම්පත්තිය දන්න මිනිස්සෙක්. එක් එක්කත් මට හම්බෙලා නැහැ. එක් එක්කත් හම්බෙලා නැහැ. හැම කිනාම අමාරුවෙන් හරි කයට හිත ගත්තාම බලන්නකො මෙතන අතන රිදෙනවා. මෙතන පුපුරු ගන්නවා. මෙතන රස්නියනේ. මෙතන සමබරයි නැහනේ. මෙතන අරකනේ, මෙතන මේකනේ කියලා මේ කියන කණපින්දම ඇහෙනකොට තේරෙනවා මේ මිනිස්සෙයින්ට ඔළුව අත ගාලා බලන් හිතනවා අම් දෙකක් පුපුරලා තියෙනවා. මොකද මන් දන්නවා මගේ අන්තිම කාලේ. කොච්චර කාලයක් භාවනා කරලා බණ අහලා සතිපට්ඨාන පිහිටවලා සාකච්ඡා කරලාද අද මේ වගේ දෙයක් ප්‍රකාශ කරන්න මට පුළුවන් තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. කොච්චර කාලයක් අන්තට්ටුවක් මන් දරුවද කියලා මන් දන්නවා. ඒ නිසා තව කෙනෙකුට මැරෙන්න ඉස්සලා කියලා දෙන්න පුළුවන් වුණොත් මේ කය තෙල් කටාරමක පැහෙන වෙලාවේ හරි කමන්නේ මේ කයේ හිත තිබ්බනම් rahat වෙනවා. දිවැස්සුල තියෙන වෙලාව හරි කමන්නේ කයේ හිත තියනවා නම් රහත් වෙනවා. දරුවෙක් වදන ප්‍රසූත වේදනාව හරි කමන්නේ කයේ හිත තියනවා නම් රහත් වෙනවා. කක්ක කරන වෙලාවදී කක්ක බෙට්ට පිට වෙනකොට තේරෙනවා නම් රහත් වෙනවා. චූ කරනකොට ඒකෙ පිට වෙන බව දන්නවනම් රහත් වෙනවා. අත නමනකොට අත දිගානකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට ඉදිරියට යනකොට මොනවද පුත්‍රජනන්සේ කියලා නැත්තේ මේකට. මෙච්චර මහා කරුණාවෙන් කියනවා අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පදාර්ථයේ සම්පජානකාරී වෙන මොන ශාස්ත්‍රුන් වහන්සේනවත් ඔය වගේ අපි කුස්සියට ඇවිල්ලා අපිට බණ කියලා තියෙනවා. කයේ තියෙන හැම ඉතින් අපි කියන්නේ ඒක නෙමෙයි කයට හිත ගියොත් හරි අනවශ්‍ය දේවල් නෙපෙන්නේ. වේහෙත නෙපෙන්නේ. ධරතේ නෙපෙන්නේ. අසමබර ගතිය නෙපෙන්නේ. වෙහෙසනේ පේන්නේ කියලා අර කයට එන ඔක්කොම කයේ දැනුම සීරම කුණු කුඩේට විසිකරන. ඒකල කියනවා මේ භාවනා කරලා බැද්ද කෙලින්ම මට දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්න. මට බැරිද මේ අහසේ යන්න? පුදුමා මේ කුණු හරපේ තියෙන්නේ බෞද්ධය ගාව විතරයි. කාට හරි කියන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ මේ සම්පූර්ණ කාම තණ්හාව සම්පූර්ණ මේ කාය විනිබන්දේ කෙලින්ම 100ක් අයින් කරන්න බෑ. හැබැයි වෙනකොට වෙනකෝ කරදරයක් ඔළුවට දාපන්. වෙන තෘෂ්ණාවක් ඔළුවට දාපන්. වෙන විනිබන්දයක් දාන්න. මොකද්ද විනිබන්දේ? කයේ හිත තියන්න. කයේ හිත ගිය ගමන් සැපක් වැටෙයි කියලා හිතන්න එපා. අරතරන් දුකක් නැති බව විතරයි මේක දරා ගන්න පුළුවන් දුරක් දුකක් කියන එක තමයි යෝගාවචරගේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එහෙම නැත්නම් ওই බටේන මානසික විද්‍යාව හදපු කෙනාට ගොඩාක් පිස්සු පිහට්ට හම්බුණා. ඒගොල්ලන්ට මානසික ආතන ගොඩක්. යා මේකට උත්තර දෙන්න ගිහිල්ලා අන්තිමට කිව්වා ඒ historic trauma reduced to the day to day unsatisfactoriness එක try මට කියන්න බලන්න මේ පිස්සු හැදෙන තරම් තියෙන මේ තරුණු මානසික අසහනය එදිනෙදා දුකක් වඩටපත් කළ දෙන්න පුළුවන් නම් එච්චරයි මානසික විද්‍යාවෙන් කරන්න පුළුවන්. දුක නැති කරන්න බෑ නිකන් කණ්ඩ පුළුවන් මට්ටමට බස්සලා දෙන එක තමයි. මේ තමයි බුදුරජාණන් වහන්සේ මේසා කාම තෘෂ්ණාවක් මේසා කාම විනිබන්දයක් දරා ගන්න පුළුවන් මට්ටමට කයට අඩු කරලා දෙනවා. තීලා කියනවා දැන් මේක අමාරුයි. කයට හිත දැනෙන්න අමාරුයි. විනාඩි 20 යනකොට නලියනවා. අමාරු බව කාටවත් කියන්න ඕනේ නැහැ. කාටවත් ඉන්න බෑ. ඒක මේ මේ එක්කෙනෙක්ගේ හම්බෙච්ච කයේ දෝෂයක් නෙමෙයි. මේක ඉන්න බැරි ප්‍රශ්න නෑ. දරන්න පුළුවන් නේ. විශේෂයෙන්ම කය ගැන මේ විදිහට බලන මනසකින් සතෙක් මැරෙන්නේ නැහනේ. වරකමක් වෙන්නේ නැහනේ. කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහනේ. බොරුව නැහනේ, කේලම නැහනේ, හිස් වචන නැහනේ, පරුස වචන නැහනේ. ඒසා ගැන කය දන්න හැම වෙලාවෙම දරන්න බෑ පරණ අකුසල ගෙවුනට අලුතින් කර්ම රැස් නැති බව තේරුම් ගන්න පුළුවන් නම් එක පැයක් වාඩිලා හිටිය කොච්චර පිංසිත් වෙනවද කියලා බලන්න. නැත්තම් පව් නොවෙනවද කියලා බලන්න. කොහොමද අපි මේ සම්මාදිට්ඨිය ඔය දහම් පාසල් පොතකින් කියලා දෙන්න පුළුවන්. ත්‍රිපිටකය කියවට කියවලා දෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල කියලා PhD එකක් ඩබල් ડોක්ටරේට් එකක් ගහුවට ඕවා කියලා දෙනවද? කවදාවත් නැහැ. මම විශ්වවිද්‍යාලේ ඉඳලා තියෙනවා මම ওই විෂය නම් කිව්වේ නෑ. හැබැයි හිටපු පිස්සු හොඳටම මම අඳුරනවා. ඒකේ හිටපු මේ පාලි බෞද්ධ අන්තයේ හිටපු ප්‍රොෆෙසර්ස්ලා මම දන්නවා. ඇවිල්ලා කරන කතාවල තියෙන අමන ගතිය මම දන්නවා. මම මේ කවුරුත් එක්ක තරහ කතා කරනව නෙවෙයි. ඒ මිනිස්සු අවුරුද්දට කී දෙනෙක් නොමග නොමග හරිනවද? බුද්ධාම කියන්නේ මේකයි කියලා. කාට හරි කියන්න පුළුවන් මේ දරා ගන්න බැරි මේ කාම දුක, කාම පරිලහ වෙනුවට කයෙහි හිතින් ටිකක් අමාරුයි තමයි. නමුත් ඒකෙන් අරක පිටු දකින්න පුළුවන්. ඒ නිසා මේ කයට හිත ගැනීම ලොකු දෙයක්. එතකොට තියෙන දුකත් සැපක් කරගන්නේ කියලා. අපි කියන පැමිණි දුක් පැණි රහයි කරගන්නේ කියලා. මේක තේරුම් ගත්තනම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි. කාට හරි තේරුණා නම් මම ඉඳගෙන ඉන්නකොට මේ කයට දැනෙන හැමදේම සහතික වෙන්නේ මම කාමේ නෙවෙයි. කාම විනිබන්ද නෙවෙයි ඉන්නේ. කාම තණ්හාවෙත් නෙවෙයි ඉන්නේ. හැබැයි කය පිළිබඳව සම්බන්ධතාවයකට කය එච්චර සැපයලවන එකක් නෙවෙයි. නමුත් ඉන්න ඉන්න චිත්තක්ෂණය පාස කාමේ රැස් වෙන්නේ නැති බව අවිද්‍යාව අඩු වෙන බව දාන්නවා. එහෙම නැත්නම් සම්මාදීට්ඨිය පහළ වෙන බව දාන්නවා. ඒ නිසා පුළුවන් තරම් දවසේ වැඩි වේලාවක් මාත් එක්කම අපිත් එක්ක අපි වගේ බයිලා නැහැ මෙතන. මාත් එක්කම මම දැන් මෙතන. මේක යෝග ජීවිතේ විශාල පින්මක් කාට හරි ඕන දුකක් ඕන සැපක් ඕන කරදරයක් හිත දුවන වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත දා ගන්න පුළුවන් නම් යාට කවදා හරි හිත දරා ගන්න බැරි දුකක් ආපු වෙලාවක තේරෙයි මොන දුකකටවත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න බැරි තත්ත්වයටපත් කරන්න බෑ. අම්මා මරුණත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න පුළුවන්. තමන්ගේ ඉසගිනි ගත්තත් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ ගෙටගිනි ගත්තත් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. මේක පුරුදු කරලා තිබ්බ කිනාට අර විදිය සම්මාදිට්ඨියක් හම්බ වෙන එකේ ප්‍රතිලාභ වගේම ඉස්සරහට ජීවිතේන ව්‍යාධි මරණ ජරාවලදී මේ තමන්ගේ කය අරමුණු කරන්න පුළුවන් ආලම්බණයක් වශයෙන් ගන්න පුළුවන් දරන්න පුළුවන් දෙයක් වශයෙන් ලැබුණා නම් තේරෙයි මේ මනුස්ස කය ගන්න අපි ගිය ආත්මවල කොච්චර මහන්සි වුණාද නමුත් කවුද මේ ලැබිච්ච මනුස්ස ආත්මයට ප්‍රිය කරන්නේ හැම කෙනාම පිරිමියෙක් නම් ගෑණියෙකුගේ කයට තමයි ප්‍රිය කරන්නේ ගෑණියෙක් නම් පිරිමියෙකුගේ කයට ප්‍රිය කරනවා මයිකල් ජැක්සන් වෙන්න පුළුවන් නම් මාල්නි පොන්සේක ගාමිණි පොන්සේක වෙන්න පුළුවන් නම් ඕක තමයි අපිට පින් කරලත් බලාපොරොත්තු වෙනවනේ මේ වගේ කුණු හරපන. මට ලබනාත්මත් අනේ මාල්නි පොන්සේක වෙන්න නැත්තම්. ඒ දාසෙටිය පුණ්‍යයෙන් දෙනිය ඔය පරණ නළුලේ සෙට් එකක් මෙටි ඔක්කොමලා පින්කම් කරන්නේ ඒ බවට පතේ කියන්නේ ඒ තරම් Tamange කයට වෛර කරනවා. බලන්න පුත්‍රචානන්සේගේ දිසිසක්මා පුරුෂ ලක්ෂණ දිහා බලන්න බුදුරජාණන් වහන්සේගේ 80ක් ව්‍යංජන දිහා උන්වහන්සේ කොච්චර තෙදවත්වද තමන්ගේ මේ බුද්ධ ශරීරය පාවිච්චි කරේ. කවුද බෞද්ධයද පාවිච්චි කරන්නේ? බෞද්ධය හිතන්නේම මේක ප්ලාස්ටික් සර්ජරි එකක් කළා තා ටිකක් ලොකු කරලා මහත් කරලා දික් කරලා හරි ගස ගන්න පුළුවන් නම් ඕන කෙනෙක් ඉඩම් බූදල් විකුණනවා. අමනයි. කිසිම කෙනෙක් නැහැ තමන්ගේ ජීවිතේ ලැබිච්ච ජීවිතේ මේ පින්බර ජීවිතේ පින්බර ජීවිතයක් කියලා කල්පනා කරන එක තේරෙනවා. කයට හිත ආපු ගමන් චර්චුරු ගන්නවා. කයට ඉති ඇවිල්ලා කියන හැම විස්තරයක්ම ලියන්නේ බංකොලොත් ඉච්ච මිනිසෙක් වගේ දික්කසාද නඩුව ෆයිල් කරන්න ලියන ලියුමක් වගේ තමයි කය ගැන ලියන්නේ. අන්න එතකොට තේනවා කොච්චර මිත්‍යා දෘෂ්ටිද කියලා. මොකද එයා බලාපොරොත්තු වෙනවා කයට හිත ගියා නම් කාමච්ඡන්දේ දුරු වුණා නම් මේක සැප පෙදෙන්න එපා. නිවන තියෙන්න එපා. නමුත් අච්චර දුක නෑ මේකේ සාපේක්ෂව අඩු දුකක් කියලා තේරුම් ගත්තා නම් මේකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. මෙන්න මෙවැනි සංකල්පයක් මෙවැනි සංකල්පයක් මිනිස්සුගේ හිතට දාන්න පුළුවන්. ඒකට සම්මා සංකප්ප කියලා කියනවා. එතකොට එයා කාම සංකල්ප වෙනුවට නෙක්කම්ම සංකල්ප හිතනවා. කාම සංකල්පෙ ඉඳ ඉඳ, gedaratore ඉඳ ඉඳ වට කරගෙන තියෙන්නෙම කාම භෝගින්ගනේ. රේඩියෝ එකේ වැක්කිරෙන්නේ කාමනේ. ටෙලිවිෂන් එකේ වැක්කිරෙන්නේ කාමනේ. පත්තරේ වැටෙන්නේ කාමනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට පත්‍ර බැලුවේ නැත්නම් බත් තේලක් නොකා හිටියත් පුළුවන් පත්‍රේ නොබල ඉන්න බෑ. රේඩියෝ එකේ එන කුණුවරප ටික අහන්න නැතුව බෑනේ. ටෙලිවිෂන් එකේ එන ටික බත් කන්න ඉස්සලා මේ බත් එක ටෝස් වෙද්දී මේ මුට්ටිය කුසීතියේදී දුවගෙන යනවා ටෙලිවිෂන් එක බලලා ඉන්න. මොකද අර විනාඩි පාට ලෝකේ තියෙන කුණුහරුප ටික සේරම එකතු කරලා කැටයක් හදලා වගේ කටට දානවනේ. දැන් පෙත්තක් හදලා වගේ. ඒක නැති වුණොත් දැන් දැන් හෙට අනිද්දා ගෙදර ගියාම බලන්න ඔයගොල්ලෝ කොච්චර ඉක්මනට පරණ පත්තර ටික කියවයිද කියලා. අයි මේ පවුගෙන් ටිකේ හම්බුන්නේ නැහනේ කක්කා. ගිය ගමන්ම ඔක්කොම පත්තර ටික පොලිමන තුල කියාගෙන කියන කියන කියන්නේ. ඒක කට්ටියන් හරි අහනවා මේ ඩොලර් එක ඉහළ ගියාද අපි ඉන්න කාලේ පහළ ගියාද? ඒ පිටි පිට රටවල් වල සුළුසුලන් එහෙම ආවේ නැද්ද? ගිනි කඳු එහෙම පිපුරුවේ නැද්ද? අම්මෝ. රැයට කන්න බැරි වෙච්ච නිසා දිග්ගටම දානවා ඩිනර් පාටි. දැන් ඉතින් දවස් 6-7ක්ම රැයට කන්නේ නැහැ. ඒ ඒ ඒ අමනේකට නැත්නම් අමනියකට තේරුම් ගන්න පුළුවන් නම් මේ කාම සංකප්ප වෙනුවට අපිට නෙක්කම්ම සංකප්ප වශයෙන් තනිවර ගත කරන ජීවිතේ දවසට විනාඩියක් ගන්නකො. උදේකලා වෙන ජීවිතයක් නැත්නම් කඹරනවනේ ජීවිතේ. මොකද්ද මේ කරන වැඩේ? ඒ නිසා යාට අර සම්මාදිට්ඨිය ආපු ගමන් ඒකෙන් සම්මා සංකප්පයක් එනවා. මට දවසකට කොච්චර විනාඩි ගාණක් මාත් එක්ක මං ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 23කුත් විනාඩි 59ක්ම අනුන් වෙනුවෙන් එක විනාඩියක්වත් Tamanට නැහැ. මෙන්න කැඹිරිල්ලේ සංග. ඒක ලහනවා මගේ සමාලාට ස්වාමීන් වහන්සේ දවසක කොච්චර විතර භාවනා කරොත් ඇද්ද? ඉතින් මං කියනවා පැය 24කවත් භාගයක් කරන්න කියලා. මොකද යහන්නේ කක්ක කොච්චර කණ්ඩද කියලා දවසේ. ඇය මෙච්චර ගාණක් කක්ක කෑවොත් ඇද්ද කියලා. ඒ තරම් කක්කවට පුරුදුලා දැන් ගඳක් නැහැ මේකේ. අච්චිරියක් දැනෙන්නෙත් නැහැ. ඒ තන රසවත් වෙලා තියෙන්නේ. සම්මාදිට්ඨිය බැරි වෙලා හරි තියෙනොත් මේ ජීවිතේ මාත් එක්ක මේ ඉන්න චිත්තක්ෂණය විතරයි මට ඉතුරු වෙන්නේ. ඒක අර මේසා විශාල කාමතණ්ණා දුරුවන් කරලා කයට හිත ගන්නවා. මේ ඔක්කොටම මුළු ගෙදර ඉන්න ඔක්කොටම වැඩ කළා දීලා මට පැය භාගයක් දෙන්න කියලා ඉල්ලන්න බලන ගෙදර කෙනෙක් එක පැය භාගයක් දෙන්න ගෙදර කවුරුත් කැමති නැහැ. තවත් පැය භාගයක් වැඩිපුර කරනවා නම් ඒගොල්ලෝ කැමති. අපි වට කරගෙන ඉන්න හරියක් ඉන්න යම පල්ලෝ. කවදා හරි ඒක තේරුම් ගත්ත මනුස්සයර තේරෙයි සම්මා සංකප්ප කියලා කියන්නේ එහෙම යමපල්ලොත් එක්ක ජීවත් වෙනකොට පුළුවන් තරම් ගැළවිච්චාව දාගෙන තමන්ට කියලා පැය භාගයක් සක්මන කර කරන් තමන්ට කියලා පැය භාගයක් පරියන්කයක් කරන් ඒව නැත්නම් තමන්ට කියලා පැය තුන හතරක් කරන්න පුළුවන් නම් ශක්විති තමයි. ඉතින් අපි ගෙදර ඉන්නන්න බැලලා වැඩක් නැහැ. Taman දැනගන්න ඕනේ ඒක සකස් කරගන්න. සකස් කරගන්න සම්මා දිට්ඨිය එන්න ඕනේ. ඊට පස්සේ දැනගන්න ඕනේ මේ පැය භාගෙ මම මේ මගේ කයේ හිටියත් ඇතිනේ. මේ කය මෙහෙම මෙහෙමයි තියෙන කියලා දැනගත්තත් ඇති මට දිබ්බ චක්කු ඕනේ නැහැ. ධ්‍යාන ඕනේ නැහැ. මාර්ගඵල ඕනේ නැහැ. විපස්සනා ඥාන ඕනේ මේක දැනගත්තත් ඇති කියලා මෙන්න මේ සම්මාදිට්ඨිය ආවොත් නික්කම්ම සමකප්ප වෙනුවට කාම සංකප්ප වෙනුවට නික්කම්ම සංකප්ප වෙනවා. ව්‍යාපාද සංකප්ප වෙනකොට මෛත්‍රී එනවා. මම මේ ඉඳගෙන ඉන්න විනාඩිය විතරයිනේ මම ජීවත් වෙන්නේ. අනික් හැම වෙලාවෙම ඇදපන් වෛරෝ බරභාගය කියලා මැටි පාගන ගොණෙක් වගේ. කරත්තර බර දීපු බూరుෙක් වගේ, හරකෙක් වගේ බර අදින එකනේ කරන්නේ. ඒ අදින එක එකක් කවදාක සුවපත් වේවත් කියනවා. මෙද්දකින් ඔබ තන්නදොමකින් කියලා තමයි කියන්නේ. ඒ නිසා Tamanda ගත්තා නම් මෛත්‍රියක් තියෙයි. මම සමබරව වාඩි වෙලා අතපය මූණකට හොදාගෙන බුදුන්ට වැදලා මල පහනක් වත්තු කරලා මම වාඩි වෙලා ඉන්නේ. ඔයිට වැඩි මොනවත් තවත් මෛත්‍රියක් තියෙනවා. ඒ කෙනාට කවදාකවත් විහිංසහිතවිල්ලක් එන්නේ නැහැ. මට මේක නොදුන්නේ අහවල් පරට්ටිය නැත්නම් ආවල් පරට්ට ඌව කන්න ඕනේ මරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මොකද දන්නවා මට ඉස්සර ඕකවත් තිබුණේ නැහැ. ඔය කවුරු පරට්ටේ පරට්ටිය හිටියත් මගේ වැඩේ මම ෂේප් කරගන්න දාන. එතකොට තේිනවා බුදුහාමුදුරුවෝ මේ ප්‍රතිපදාව ඉදිරියට දැම්මට පස්සේ මොන මායයටවත් බෑ අපිට බාධා කරන්න. මොක්කාටවත් බෑ. මොකද මම ඒක කෙරුවේ විශ්වවිද්‍යාලේ දෙවෙනි අවුරුද්දේ ඉඳන්දි මම දැනගත්තා මේක මේ දවසේ වැඩපිළිවෙලට මේ සඳහා කාලයේ විනාඩියක් දෙකක් තුනක් හතරක් දාගෙන යනකොට ඒක හරියට දරකොටයක් අතට කුණ්‍යම් බසන්න වගේ ලාවට බසගෙන ගහගෙන ගහගෙන යනකොට දරකොටි පලාගෙන කුණ්‍ය පහින අපිට ප්‍රශ්න තියෙන්නේ අවුලව ගන්න දන්නේ නැතිකම කොතනින්ද පටන් ගන්න කියන එක දන්නේ නැහැ ඒ මොකද අපි බලාපොරොත්තු වෙන ඉඳගත්කම නිවර්ණ මොකුත් නැති gediya pitima නිවන නෑ අපි බලාපොරොත්තු වෙමි ඉඳගෙන ඉන්න කය දන්නවන ලොකු දෙයක් පුළුවන් පුළුවන් වෙලාවේ මේක ඉන්නවනම් මෙහෙම ඉන්නකොට මේ කයත් එක්ක තියෙන මේ අලුත් විනිබන්දේ නිසා යෝගාවචරයා වෙහෙස විඳින්න ඉඩ තියෙනවා. සමහරකට කලාතුරකින් සැප දැන නැත්තොත් තියෙනවා. යෝගාවචරය සාමාන්‍ය කෙනෙකුට සමහර වෙලාවට මේක මිහිරියාවක් විදිහට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක කයම අර බලනකොට ක්‍රමයේ හැටියට තමයි මේ පట్టලෝ වාඩි වෙලා ඉන්න එක සැපක් කියලා ගත්තා නම් ඒක සැපක් තමයි. නමුත් මේක වෙහෙසයි දුකයි කියන දුකක් තමයි. ඒ තමයි බලන හැටියට. මෙහෙම ඉන්නකොට අපි හිතමු මේ යෝගාවචරයට මේ කය කියලා කියන්නේ මේ හතර මහා ධාතුන්ගේ තෙල්ලම් පිටියක්. හැබැයි මේ හතර මහා ධාතුන් හතර දෙනා හිටියට එකවරකට එකයි සෙල්ලම් කරන්නේ. එකවරට එකයි ඔළුව උස්සන්නේ. මේ හතර දෙනාගෙන් ඔළුව උස්සන එක විතර දැනගෙන හිටියොත් ඒකට අර කයක් මුළු කයක තියෙන දරතය මුළු කයක තියෙන පිපාසාව මුළු කයක තියෙන දැවිලි තැවිලි වෙනුවට මතු වෙලා කරදර කරන ධාතුවේ විතරක් දැවිලි තැවිලි වලට ගියොත් අර දරතය හතරකින් එකට බහිනවා අර වේස අර දැවිලි තැවිලි මතු වෙන ඉස්මතු වෙන ධාතුව විතරක් බහිනවා ඒක කවදාකවත් කාමභෝගියට තේරෙන්නේ කාම භෝගේ අතහැරලා කයට හිත යාලු කරලා කයත් එක්ක ඉඳලා හොඳට බලන්න ඕනේ මේ කයේ වරක උණුසුම සිසිලස වැඩ කරනවා වරක වායෝ ධාතු කම්පන චංචල වැඩ කරනවා වරක වැగిරෙන ගති පිටු කරන ගති වැඩ කරනවා වරක බර ගති ඇලු ගති වැඩ කරනවා ඒකේ නෑ මේ જાතියක් පන්තියක් මොකක්වත් මෙන්න මේ මතුවෙච්ච එක සැපකට නෙමෙයි බලන්නේ ඒක ඇත්තටම කරදරයක් ඇත්තටම දුකක් නමුත් මේ මතුවෙච්ච එක දන්න නිසා අනික් තුනෙන් කරාරින්න පුළුවන්. ඒ නිසා කය බලනින් එකනා කයේ තියෙන මතුවෙච්ච ධාතුවට හිත යොදන්න පුළුවන් නම් ඒක උසස් පෙළ පන්තියකට පාස් වුණා වගේ වැඩක්. ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒක නිසා කායනුපසනාවට ගියාට පස්සේ කායනුපසන ක්‍රම 14ක් ਸਰවචනanse විස්තර කරන පරිදෙත්පත්තානේ. ඒකේ එකක් තමයි මේ ධාතු මනසිකාරය. එහෙම නැත්නම් ඉරියාපත සංදි කියලත් මේක වෙන වෙන රූපකයක් පෙන්ලා දෙන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන ඇවිදිමින් නිදාගෙන කියන හතර මහා ඉරියව් අතර මේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉරියව් මාරු වෙන හැටි නැගිටලා ඉඳලා ඉඳ ගන්නකොට ඉරියව් මාරු වෙන හැටි අතප්පය දිගෑරනකොට ඉරියව් මාරු වෙන හැටි ඇඳේ එහාට මෙහාට පෙරලෙනකොට ඉරියව් මාරු වෙන හැටි ආදි වශයෙන් මේ කයේම පුංචි පුංචි ඉරියාපත සංදිවලට හිත දාන්න ගත්තොත් ඒක ටිකක් සමානම නෙමෙයි ආසන්නේ යනවා නිකන් ධාතු මනස්කාරය බලනවා වගේ මේ කය කිසිම විදියකට කීරියවක තියන්න බෑ හැම වෙලාවෙම කඩිගාය මොන්නව හරි නලියන නලියන්න නැතුව තියන්න බෑ ඒක තමයි පණ කියන්නේ නලියනවා පණ කියන්නේම නලියනවා නලියන්න නැතුව ඉන්න බලන්න මැරිච්ච දවසට එහෙම නැත්නම් භාගයක් අංශ භාග වෙච්ච දවසේ ඔන්න මේ පැත්ත උස්සන්න බැරි වෙනකොට ඔන්න තේරෙනවා මේ පැත්ත නම් නිවන් දැක්කා වගේ කියලා එතකොට අඬනවා ඊටු පැත්තෙන් අනේ අර පැත්තේ කරදර ටික නැහැ නේද අන්තභාග පැත්තේ කරදර ටික නැහෙනේ. අර තනි අතින් කියනවා අයියෝ මේ අතින් උස්සලා වඳින්නත් බෑ අප්පා මේ බලන්න මෙහෙම මෙහෙම කරලා තමයි වඳින්න පුළුවන්න්නේ මේකෙන් දුක් දැනෙන්නේ නෑ දැන්. ඒකට විශාල පාඩුවක්. අහනවා මේක පණ ගහලා දෙන්න බැරිද? මේ පැත්තෙන් එන දුක් කෝට එක නෑ දැන්. එදාට තමයි අර තීරෙන්නේ මේ කරදර ටික නැත්තම් ඇඟේ වැඩක් නැහැ. කරදර ටික තමයි ඇඟේ කියන්නේ. මේක දිහා බලලා එකවරකට ඔලූසන් එකයි. අපි ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගත්තොත් එකෙක් ඔලූසන. අන්න ඌ විතරක් ඌට විතරක් ටෝච් එක ගහගෙන සත්‍ය ආලෝකේ දාලා බැලුවොත් මුළු කයම යාගේ නියෝජනය වෙනවා. එතකොට මුළු කයෙන් එන දරත වෙනුවට මුළු කයෙන් එන වේස වෙනුවට මුළු කයෙන් එන පිපාසා වෙනුවට මුළු කයෙන් එන කර්ෂණය වෙනුවට එක ධාතුවක තියෙන දැවිලි තැවිලි එනවා. හැබැයි ඒකෙන් මුළු හිතම පිරෙනවා. යෝගාවචරය ඒකේ වාර්තා කරනකොට අර කනවැන්දුන් කතා නැහැ. අර තේරෙනවා මේ ශරීරයේ ඇස් දෙක වහගෙන බලාන ඉන්නකොට මේ කොයි එකාද එන්නේ කියලා කාටවත් න්‍යායපත්‍යක් නැහැ. මොන එකයි ගාවට එයිද කියලා න්‍යායපත්‍යක් නැහැ. ඇස් දෙක අරන් හිටියොත් මම රූප බලයිද, සද්ධායිද, ගන්ධ බලයිද, රස බලයිද, පහස බලයිද කියලා මේ ලෝක ජීවිතේන මොකාටවත් න්‍යායපත්‍යක් නැහැ. ඒක නිසා මේ න්‍යායපත්‍රයේ නැතිකම දැකීම බංකොලොත් භාවයක් කියලා කියනවා සදාචාරවාදියා. එහෙම නැත්නම් මූල ධර්මවාදී. බුදුහාමුදුරෝ කියන්නේ කයට ගත්ත හිත සවිස්තරව බලනකොට තේරෙයි ඔබට ඕනේ ඕනේ ධාතුව මතු කරන්න ඔබට බෑ. ඕනේ ඕනේ දේ බලන දේ පමණක් මම බලනවා රූප බලන්නේ නැතු සද්ධාහන් නැතු ඉන්නවා කියලා ඔබට කරන්න බෑ. මෙන්න මේ බව දැන ගැනීම ලොකු මිත්‍යා සම්මාදිට්ඨියක්. මට කියලා මේ කය හම්බුණාට මම මේකේ පාලක නෙවෙයි විදායක නෙවෙයි නේවාසික නෙවෙයි මේකේ සක්කිලිය විතරයි මම මේක හොදලා කියලා තියාගෙන ඉන්න එක විතරයි මට තේරෙන්නේ නවකරලෙන් කාර්වල වැగిරෙනවා ඔය එනින කක්ක ටික අයින් කරලා හොදලා මේක තියාගෙන ඉන්න එක විතරයි මට කරන්න තියෙන්නේ මම නිකන් මේ මේ gedara වැඩ කරන සක්කිලිය විතරයි gedara අයිතිකාරය නෙවෙයි අයිතිකාරන මට ඕන දේ කරන්න වෙන්න බෑ එහෙම කරන්න බෑ ඒ බව දැනගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඒක නිසා ඒගොල්ලෝ භාවනා පැත්තක දාලා ඒ තමන් ජිම්නාස්ටික් ඉගෙන ගන්නවා, කඳු නගින්න ඉගෙන ගන්නවා, පොල් ගස් නගින්න ඉගෙන ගන්නවා, අර ශිල්ප මේ ශිල්ප බෲස් ලීලා එකතු වෙලා මේ මාෂල් ආර්ට්ස් ඉගෙන ගන්නවා. මේ ඔක්කොමල පෙන්දු කොන්දපණ නැති ජීවිතයට මුහුණ දෙන්න බැරි බය ආදු කට්ටිය. බුදුරජාණන් වහන්සේ නාලාගිරි අතා ඉස්සරහට ගියාට පස්සේ බෲස් ටු කෑග් ගෑවෙන අතදි ගැලවෙන ඕම් බලපන් මගේ මොකුත් නැහැ කියලා. ඔච්චරයි බුදුහාමරගේ තියෙන අබේ මුද්‍රාව. ඇත්තු 16 ගේ හයිය තියෙනවා. ඇත්තු 16 ගේ හයිය තියෙනවා දලසකින් අල්ලලා අනින්න පුළුවන් පස බිම. ඒක උඹත් ඇතා. මාත් ඇතා. උඹ කරන වැඩේ නිකන් අපාය යනවා. එච්චරයි කිව්වේ. ආනන්ද හාමුදුරට හීන් දාඩි දාලා. ඒකෝර දැන් අපේ බුදුහාමුදුරෝ නාලාගිරි අතා පාගලා මරයි කියලා. බුදුහාමකම පැත්තකට යන ආනන්ද ඔන්නකට එන්න අරපා. දැන් ඉන්නේ යක්කෝ එහෙම ගියා නම් පිස්තෝලේ ගනි එකේ කඩුව ගනි තව එකේ කරාටේ ගහයි තව එකේ කුන්ෆු ගහයි තව එකේ ඇලියා පීපීනකොට ඔක්කොම ඉවරයි. ඇලියා පීපීනකොට ඔක්කොම ඉවරයි. දන්නවනම් මට පාලනය කරගන්න බෑ කියලා එච්චර ලෝ ශක්තියක් ඇත්තේ නැහැ කොහෙද. ඒක හොඳම නිදර්ශනය තමයි අපි තුමු ධන කුහේර පවුලක පොඩි දරුවෙක් ඉපදුනායි කියලා. ඒ පොඩි දරුවට පුළුවන් අම්මා අම්මගේ අප්පගේ සියලු ධනය තමන්ගේ වශයෙන් පවත් ගන්න. මොකද ඌට මුකුත් බැරි ඉඳා. ඌට කියන්නේ වතවර්තියයි කියලා. අම්මට ඒත්තු ගන්නවොත් මට මේ දේ ඕනයි කියලා දෙන්න තු කරන දෙයක් නෑ අම්මට. මොකද මූට මුකුත් කරන්න බෑනේ. ඌ අඬනවා. අම්මා දෙන්න දින ඔක්කොම දෙනවා. මොකද ඌට අය කියන්නේ නෑ ඌට පණ නෑ. ඉතින් ඌ පෙන්නනවා මට තාත්තටයි. මට මොනවත් කරගන්න බෑ. මං අඬනවා. උඹලා තියෙන අහබ්බ දැරීමේ වියදම් කරපළ වියදම් කරනවා. ඒ නිසා කවුරු හරි දන්නවනම් මට මේ මේ දේවල් බෑ කියලා දන්න දැනුම සරුවඥ දැනුවා. අපිට එමනේ අපි මේ පුළුවන් කාර්කම් පෙන්වන්න ගිය නිසා අපේ නොදැනුවත්කම් කිසියක් අපි දන්නේ නැහැ. ඒක තේරෙන්නේ මරණ චිත්තක්ෂණේ වෙලාවට සම්පූර්ණ බංකොලොත්. අපි ඊ බයක් ඇති වෙනවා. අපි මේ භාවනා කරනකොට අපේ නොහැකියාවන් අපිට මේ ආපෝ තේජෝ වායෝ පඨවි අපට ඕන විදිහට පාත් ගන්න බෑ. අපිට ඕනි ඉරියව්ව අපට ඕනි විදිහට පාත් ගන්න බෑ. රූප බලන එක විතරක් අපිට පාත් ගන්න බෑ. ශබ්ද අහන එක විතරක් පාත් ගන්න බෑ. ආනාපානෙ බලපන් කියනකොට ඕන්න පිම්බීම ඇකිලින් බලනවා. සක්මන් කරන්න කිව්වට පස්සේ ඕන්න ආනාපානෙ බලනවා. තමන් තියෙනවා මේක ඇතුලේ චරිත දෙකක් තියෙන දෙකක් නම් හොඳයි ඇත්තටම මේක කීයක් තියෙනවද කියන්නේ 18 සංනියම තියෙනවා සක්මන් කරන්න ගියාට පස්සේ ආනපන වෙන්න ආනපන බලන්න ගියාට පස්සේ සක්මන් කරපෙන්න කල්පනාවට එනවා එහෙනම් පිම්බි හැකිලි වෙනවා. එහෙනම් මේ නලියන්න පටන් ගන්න. මේෙන් ගැහෙන්න පටන් ගන්න. ඉතින් මේක යෝගාවචරය කරන ඇයි වදේ ඇයි ස්වාමීන් වහන්සේ මේ වමටයි දකුණටයි හෙල්ලෙන්නේ ඉස්සරහට පස්සරට නැතුව ඇයි ස්වාමීන් මේ කහ පාට පේන්නේ රතු පාට පේන්නේ නැතුව ඇයි ස්වාමීන් මේ ඇවිදිනකොට එක කකුලකින් ඇවිදින්නේ අනික කකුල රොට්ටි අදින්නේ මේ කියන්නේ මේ එකක්වත් බාර ගන්න යෝගාවචරය කරන තේ හිතනවා මේ අංග සම්පූර්ණ සම්බර වෙන්න කියලා කවදා හෝ යෝගාවචර මේ කය පිළිබඳ අවබෝධයෙන් ධාතු මනසකාරයට ගියාට පස්සේ මේ සියල්ලම භාවනාවේ ලාභ බව ප්‍රයෝජන බව කෙලෙස් අඩු තත්වයක් බව කියලා ඒව වාර්තා කරන්නේ පුදුමාකාර පිච්ච ගතියකට. ඒ මොකද ඒකට සම්මාදිට්ඨිය කියලා අපි කියනවා. එයා ඒව තව තවත් පේන තාලෙට විකෘති, විෂමතා, අනිච්චතා, විපරිණාමතා හුත්ව අභවතා දකින්න දකින්න තේරුම් ගන්නවා මේක තමයි සරුවචනන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කිව්වේ මේව එකක්වත් ස්ථිර නෑ මනි වහා වෙනස් වෙන සුළුයි වෙනස් වෙන හැම දෙයකටම අපි චෝදනා කෙරුවොත් පෙසන් ගැහුවොත් නඩු කියන්න ගත්තොත් අපිට කද්දාකවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ ඒ වෙනස් වීම කයෙන්ම දකින්න ඕනේ ඒ කයට වැඩිය ඉතාමත්ව ශීඝ්‍රයි ඉතාමත්ව ඉක්මනට සිද්ධ වෙනවා 13 දැකපු ගමන් ධාතු ගුණ මේ පැත්තේ සීතලනොට මේ පැත්තේ උණුසුමයි. මේ පැත්තේ නලියනොට මේ පැත්තේ ස්ථිරයි. පයට සීතල දැනනකොට පොළොව රස්නියයි. පයට රස්නිය දැනනකොට පොළොව සීතලයි. හැම තැනකම පෙන්වනවා මේ ධාතුන්ගේ හුරස්පරස් ගතිය. මේක තේරුම් ගන්න බැරි ඒ යෝගාවචරය තුළ තියෙන නිච්ච සංඥාව නිසා. එයා ඔක්කොම මෙහෙම නිකන් පිටුසුතුමක් වගේ මේක ස්ථිර වෙන්න හිතර බලාපොරොත්තු වෙනවා. නමුත් යෝගාවචරය 13 වලට යනකොට කයේ ඉඳලා 13ට යනකොට ගොජ දෙමිල්ලක් බව, සන්තතියක් බව, අවිසිච්ච දෙයක් බව වටහා ගන්න සුළු ගතියට ගියා නම් ඒ යෝගාවචර තියෙනවා දැන් මොන කෙලෙසි ආවත් ඒක ඇවිල්ලා යන ගතියක් තියෙනවා. මොන සැපං ආවත් ඇවිල්ලා නැති යන ගතියක් තියෙනවා. මේ කතන්දර ගොතන්න යන්න එපා. වට ගෙවදිලා රිංග ගන්න යන්න එපා. ඌව ගැන අබිරමණය කරන්න එපා. ඔය එකක්වත් අපි කිව්වොත් මට මේ සැපක් ආවයි කියලා සැප ආවිල්ලා යන. ඒක ලියලා ඉවරනකොට සැප ගිහිල්ලා ඉවරයි. දැන් මට සැපක් ආවා කියලා ලියන්න ඉස්සලා සැප ගිහිල්ලා ඉවරයි. මට දුකක් ආවයි කියලා ලියනකොට දුක නැහැ. මම පය ඔසවනවා දැක්කා කියලා ලියනකොට පය එසවිලා ඉවරයි. අන්තිමට තේරෙනවා යෝගාවචරයට මේ යෝ අරමුණක නම නම් කරන්න කලින් අරමුණ මගෙන් පැහැර වෙනවා. ඉස්සලා ඉස්සලා තමයි පේන්නේ මේ ආනපන එක දිගට පේනවා. පිම්බි මෑකිලි මේක දිගට පේනවා. වම දකුණ දැන් ආනපන දෙක තුන බලනකොට නොපෙනිය. පිම්බි මෑකිලි දෙක තුන බලනකොට නොපෙනිය. සක්මණ පියවර දෙක තුන යනකොට නොපෙනිය. ඉතින් යෝගාවචරය දන්නවනම් මේ ධාතු මනසිකාට හිත ගියාට පස්සේ මේ ශීඝ්‍ර වෙනස් වීම එහෙම නැත්නම් රූපාන්තරණේ නැත්නම් මේ පරිණාමය මේ විපරිණාමය මේ වගේ නේවාසික භාවනා කරනකොට පස්සය වෙන දවසෙන් පස්සේ හුඟ දෙනකොට සිද්ධ වෙනවා. ඒක සම්මා දිට්ඨියෙන් බැලුවනම් එයා ඒක සතුටින් ප්‍රකාශ කරනවා. මම මේ කය පයට හිත තියනකොට වමේ මට පේනවා දකුණේ හිතා ගන්න බැරි තරම් වැඩ කොටසක් යනවා. දකුණ බලනකොට වමේ යනවා. ආශ්වාසය බලනකොට බිම්බී මැකිරීම කියලා විශාල වැඩ කොටසක් යනවා. ඒ අතරමැද හෘද වස්තුව ගැහෙනවා. නියපොතු වැවෙනවා. කොණ්ඩේ වැවෙනවා. දත් පැවෙනවා. කවුද දන්නේ? මේ පෙනෙන ටික විතරක් අපි මේ වார்த்தාවට දැම්මට මේ කයක් පරිවෘත්තීය ක්‍රියා කිව්වහම මේකේ ලක්ෂයක් වැඩ. කාමේ දනවන ටික විතරයි අරමුණට කමටහන් වார்த்தාවට යන්නේ. අපිට නොදැනී සිදුවෙන කාමයේ ඇති නොකරන කෙලෙස් ඇති නොකරන ලක්ෂයක් වැඩ යනවා එකක්වත් තේරෙන්නේ නැහැ. මොකද ඒකෙන් අපිට කිසිම කුප්පණ ගතියක් එන්නේ නැහැ. ඇවිස්සෙන ගතියක් එන්නේ. අපි මේ චෝදනා කරන්නේ ආඩම්බර වෙන්නේ කුප්පන කෙලස් තනවන මාරපාක්ෂික දෙ ගැන විතරයි. ඒ නිසා බුදුහාමරගේ පුංචි උපදේශයක් තියෙනවා. ඔය පේන දේවල් ගැන කතානත් නොකර වෙන ඔක්කොම දිහා සමස්තය දිහා බලන්න. අයි මේ එකක් විතරක් අරගෙන මේ ඉස්මතු කරන්නේ ඒකට වැඩි කාමයක් තියෙන නිසා. තණ්හා වැඩි නම් මාන්න වැඩි නම් දිත්‍ය වැඩි නම් අපි එක ගැන කතන්දර ගොතනවා. තණ්හා වශයෙන් මාන වශයෙන් දිත්‍ය වශයෙන් කොඩුසල නැත්නම් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. නැති එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක අත්දැකීමක් වඩපත් වෙන්නේ නැහැ. ඒකෙන් නඩුවක් නැහැ. ඒකෙන් කිසිම සිද්ධි බහුලකමක් ඇත්තේ නැහැ. ඒ නිසා යෝගාවචරය කමඨං වார்த்தාව කේන්දරේ බැලුවට වැඩිය කියන්න පුළුවන් මේ මොකාටද යන්නේ කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඒක කියන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. කියන්න නැත්නම් ඒක ගිලගෙන ඉන්නවා නම් බිල් එක වගේ. ඉතින් ඒක භාවනාවට තද බල බාධාවක් කියලා මම කියන්නේ. නමුත් වෙන කෙනෙකුට යා ඒක හදා බෙදා ගන්න බෑ. යම් දවසක යෝගාවචර මේ වගේ කාමය කාය සංඥාවෙන් දුරවන් කරලා දැන් කාම තෘෂ්ණාවෙන් කාම විනිබන්දෙන් දුරවන් කරලා කාම විනිබන්දේ රූප විනිබන්දෙන් දුරවන් කරලා මේ කෙලෙස් කෙලසන ගතිය කුප්පන ගතිය මෙලෝ අසෙයිම තමන්ට මේ පැයක දෙකක කාලයක් ඇතුළත අත්විඳින්න පුළුවන් ගත්තට එනකොට මේ කෙලෙස් වල වෙති වෙන මේ හේබෑම නිසා මේ චල් වීම නිසා කෙලස් ඇල්මැරෙන නිසා තද්ද බල විදිහට නිදිමත එන්න පටන් ගන්නවා. රාග ద్వේෂ දෙක නැති හිතට කොහොමඩක්වත් කෙලින් ඉන්න බෑ. කෙලින් ඉන්නව නම් රාගේ ద్వේෂ නිසා තමයි ඉන්නේ. රාග ద్వේෂ අඩු වෙනකොටම මෝහය මතුවෙනවා. නිදිමතයි ඇඟ වැක්කිරෙනවා, නලියනවා, කම්පන චංචල හිත හැංගී ගන්න බලනවා. ඊට පස්සේ යෝගාවචර සිදුවෙනවා අඩු කෙලෙස් තත්වෙදී කොහොමද මේ හිත සතිය පවත්තන්නේ ඒක හරියට අඩි 2000කට වැඩිය උඩ කන්දකට ගිය මිනිස්සයාට ඉතාම අඩු ඔක්සිජන් තත්ත්වකදී ක්‍රියාකාරකම් කොහොමද කරන්නේ කියලා දඟලන්න ගියොත් කලන්ත හැදිලා වැටෙනවා. වමන යනවා. මොනවක්වත් කරගන්න බෑ. අඩි 10න් 1000ට හොඳට ඇඟ උහුරු කරන්න ඕනේ මේ අඩු ඔක්සිජන් තත්ත්වයට ජීවත් වෙන්න. ඒ වගේම ගුරුත්වාකර්ෂණය අඩු තැනකට ගිය ගංගනගාමියාගේ එක මාසයක් හිටියොත් ගුරුත්වාකර්ෂණ නැත්ැනක ඇටපද්ධතියේ ශක්තිය 100ට එකක් අඩු වෙනවා. මේ ඇටෝල්ට වද දෙන්න දෙන්න තමයි ඇටෝල ශක්තිය වැවෙන්නේ. ඇටෝනි වැඩ ගත්තේ නැත්නම් ඒක එහෙම කල්ෂෙන් තම්පත් වීම නැති කරගන්න. ඒ නිසා යම් යෝගාවචරයක් යෝගාවචරයක් කියන්න බෑ ගංගන ගාමියෙක් ගුරුත්වාකර්ෂණ නැත්තනක ජීවත් වුණොත් ආපහු ලෝකයට ආවට පස්සේ එයාගේ ඇටකුත් ඇට තැකිල්ල කැඩිලා බිම වැටෙන්න ඉඩ තියෙනවා කියන්නේ. අජටවකාශේ ගොඩක් අත් ඉන්න බෑ. මේ ඇට වැවෙන්න ඇටට කරදර වුණා. ඒ වගේ තමයි අපේ හිත ජීවත් වෙන්න කෙලස් ඕන. බුදුජානන්සේ පින්නන විදිහට කෙලස් ටික අඩු කරාට පස්සේ මෙයා එක්ක හිත හැංගිලා නිදිමතට ගිහිල්ලා පනිනවා. එහෙම නැත්නම් සැක ඇති කරලා, බය ඇති කරලා, අනශ්‍යතාව ඇති කරලා කියන භාවනා හරිනේ. මට බයයි. මං මේ කමටහන මාරු කරන්න ඕන. ගුරුවරයා මාරු කරන්න ඕන. යෝ කර්මස්ථානාචාර්ය නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරන්න ඕන මොකද්දෝ වේගෙන එනවයි කියලා. ඉතින් ආපිට දුවනවා. දුවට භාවනා යනකොට මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ මම ඉක්මනට ගිහිල්ලා එන්නම් කියලා ඕන් ගෙදර යනවා. එහෙම නැත්නම් මේ මොනවා හරි ආහාරයන් මොකක් හරි ඔළුවේ දාගෙන දමල ගහලා යන මේ අමාරුවෙන් සුද්ධ කරගෙන සුද්ධ කරන යනකොට යාට පේන්නේ තනි වුණා වගේ. පහළ වුණා වගේ. මොනවත් නැහැ දැන් ජීවිතේ මේ බුද්ධ විදිත රස විඳින්න පාටි දාන්න දෙයක් නැති නිසා අර ගත කරන ජීවිතයට ඇදලා යනවා. ඉතින් ඒකදී එවැනි යෝගාවචරයක් නතර කරගෙන මේ භාවනා ඉදිරියට ගෙනියන එක මේ තේරවාදයේ තියෙන වඩා ශිල්ප මොන මොනම සාසනයකවත් නැහැ. අපේ ලොකු සංසීන කාලේ කියනවා වයසක ස්වාමීන් වහන්සේ නමක් ළඟ තරුණ ස්වාමීන් භික්ෂුවක් පැවිදිලා තියෙනවා. ඉතින් පැවිදි වුණොත් බොහොම ආශාවෙන් අර සංස්කෘත උපස්ථාන කරන ඉන්න හමුණත් ඇතිනේ කියලා කැලේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ඉන්නකොට එයා ඒ බලාපොරොත්තු වෙච්ච දේ නැහැ. පැවිද්දේ සුන්දරත්වයක්වත් නැහැ මේ නාකි මිනිස්සයාගේ ගණ්ඩ දෙයක්වත් නැහැ. ඉතින් ඔය ඉස්තර හිතුවට රාතන් වහන්සේ කියලා ළඟට බලනකොට කොහොමදත් කිහිල්ල දාඩිය ගඳ ටිකක් තියෙනවා. කක්ක කරපුවාම ගැඳයි. ඉතින් එතකොට හිතනවා රාතන් වහන්සේ ළඟ නැති දාඩිය ගඳ දාන්න බෑනේ. ඉතින් ඔන්න ඔන්න ටික ටික ටික ටික මෙයා රාතන් වහන්සේ නිකම්ම නිකන් නාකියා කියලා තේරිච්චාන් පස්සේ අර වත පිළිවෙත ඔක්කොම කරගන්න බැරුව යනවා. හැබැයි මේ හාමුදුරුවෝ නරක කෙනෙක් නෙමෙයි. ලොකු හාමුදුරුවෝ. අන්තිමට ගිහිල්ලා කියනවා පොඩි හාමුදුරුවෝ අවසරයි ස්වාමීන් වහන්සේ මට සිගුරු අරින්න හිතෙනවා. ඒ බොක්කෙමයි කියන්නේ. ලොකු අමතුරු දාන්න. දැනගත්ත පස්සේ කියනවා හැබැයි ඇත්ත ওই නම උච්චර කල් හිටියවත් ලොකු දෙයක් නේ. බලන්න මට උණු වතුර ටික ඇල්ල වතුර ටික රත් කරගන්න දෙන දර ටික හොයලා දුන්නානේ. එහෙමනම් මට දැන් මේ ඉන්න කුටිය පේනවනේ. හොඳටම දිරලා. මම ওই නමට කියන්නද මට පුංචි ගල් කුටිය සුදාන කරලා තියලා ওই නම යන්න. ඉතින් ඒකෝර අර පොඩි ආහම්තුරෝ හිතන්නේ දැන් මේ ලොකු ආහම්තුරන්න ගිය කඩා වැටලා මැරෙයි කියන බයටනේ කරන්නේ. ඊට පස්සේ කියනවා ගල් කුටි නෑ ස්වාමීන් වහන්සේ කිට්ටෝක. නෑ නෑ මං කියලා දෙන්නම්. මං හදනට කියලා හොඳ දරු ගොඩක් හොයාගෙන ඉන්නකො. කියලා කියන මේ මේ මම ගහල් කාව මේ පැලිර ගාවේ දර ටික දාලා හොද්දට ගිනි බිඳින්න කියන ගල රත් වෙන්න. ගල මේකට කියන්නේ මට්ටු කරනවා. ඊට පස්සේ වතුර බාල්දියක් ගහපු ගමන් ගලේ පදාහයක් කඩන්න වැටෙනවා. ඊට පස්සේ කියන ආය දර දාලා උතන ගල මට්ටු වෙනකන් රත් කරලා වතුර බාල්දියක් ගහනකොට ආයෙ තට්ටුවක් කඩා. ඊට පස්සේ ඕනේ ගහන්න ගල් වෙනක් හදන්න පුළුවන්. දැන් මේ ආමතුරන්ට ඔන්න ගෙදර යන කතා නැහැ. දැන් ආමුදුරෝ දර එකතු කරනවා, ගිනි ගහනවා, කුටිය හදනවා. හදලා ඉවරනාට පස්සේ ඔන්න ආයෙත් ඉවරයි. ආයෙත් කියලා කියනවා, හරි ඔන්න ඔබ අන්තික වැඩේ හරි මං යනවා ගෙදර. ලුකෝන්කට අනේ ලুকু දෙයක් දැන් බලනකො ලස්සන ගල් ගැක් තියෙනවනේ. මේ මෙහෙමයි නම ඕකේ ගලේ ඉන්නකොට නියුමෝනියා හැදෙනවා. ඕකේ මේ හුණු පිරියම් කරන්න ඕනේ. ඒ නිසා මැටි අරගෙන අනලා ගම ගල හොඳට වටේට ගන්න ඕනේ. එතකොට ඒ මැටි තට්ටුව තියෙනකොට මේ ආර්ධතාවය අඩුයි. නැත්තම් මේ නාකි අපට හෙම්බිසා වැදෙනවනේ. ඒ නිසා ඒක මේ වැඩේ හරි ඕක මට කරන්න බැරි වැඩ. ඒ නිසා හොඳට මැටි ටිකක් අරන් ඇවිල්ලා උඹස් මැටි දිය කරලා හුණුත් එක කලවම් කළා මේ වටේට පිරියම් කරා. ඉතින් පොඩි ආමරණ ආය සෝමියක් වෙනවා. අලක හරි ගසලා ඉතින් වස් කියනවා හරි chance දැන් වස් කිට්ටුයි. දැන් උපවාංශයකට යන්න මං යනවා. ඊට කියනවා නම ඕකේ වයසක කෙනෙකුට වැඩිය ඔය තරුණ කෙනෙක් ඉඳලා මට්ටම් කරන්න ඕන. ඔක ටික කාලයක් ඉඳලා අතුපතු ගහන්න ඕනේ. ඕක වටේ එන උලන් කවුළු අහන්න ඕනේ. වාත පාන හදන්න ඕනේ. එළිය තීන්ත හදන්න ඕනේ. මං කියලා දෙන්න. නම පොඩ්ඩක් ඉන්න ඕක ඇතුලේ. මං වෙනුවෙන් ඉන්න කියන ඕන වස් සමාදා. වස් එළපෙනවා. දැන් අර හාමුදුරන් කියනවා මේ සිවුරු අරින්න හොඳ නැහැ වස් කාලේ. මාස 3යි ඉතින් ඕක ඉඳලා වස්. ඕක ඉඳලා අපි වස් සිවුරු අරිමු. එතකොට ඉන්න ඉන්න කාලේ අරාමසෝ කියන දැන් ඉතින් කුටියත් හරි දැන් මොකද ගන්න මේ සංයුත්ත නිකාය කියලා පොතක් තියෙනවා. ටික ටික කියලා කටපාඩම් දෙන්නකෝ මට. අනේ මාස තුනී වෙනකොට අනාගාමී ඵලයටපත් වෙනවලු අර අරකෙම සංයුත්ත නිකාය කියලා බණ භාවනා කළා කුටිය. ඒ වගේ මේ නිදිමතට යන යෝගාවචරයා කම්මැලිකමට යන යෝගාවචරයා බය ඇති කරන යෝගාවචරයා අනිශ්චිතතාවය ඇති කරන යෝගාවචරයා පිට අත ගාලා යාට කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න නම් පචයක්. ඔය කියලා දෙන්න බඩ නෙවෙයි. මෙයා කොහොම හරි පරක්කු කරන්න ඕන. පෙර මොනවද ඒකට කියන්නේ? නාලවණ්ඩෝ බබා නාලවණෝගේ බබා මොනවද හොඳ වචනයක් තියෙන බබාලා අම්මා එනකම් බබා නඩත්තු කරගෙන ඉන්නේ තාත්තා. ඒ වගේ නඩත්තු කරන්න ඕන. ඒ යෝගාවචරයට හිතෙන්නේ යට එපාම වෙනවා. මොකද අර ලෝකේ තිබුණ කිසිම ආස්වාද නැහැ ඒ වෙලාවේ. භාවනාව යනවා. හැබැයි ගුරු ආමුදුරෝ ඒ කරන ප්‍රයත්නය නිසා මෙයාට සාමාන්‍ය බුද්ධිය මෙයා වගලා ගන්නවා. වගලගෙන තියාගෙන අන්තිමට යාට දුන්නට පස්සේ මෙයා ඉන්නේ හොඳ එහා පැත්ත පරිදි මෙහා පැත්ත පරිදිද කියන මේ වැට උඩ ඉන්න වෙලාවක් මේක. ආන්නේ වෙලාව අල්ලගෙන මෙයා ඒකත් මේ නිදිමත, කම්මැලිකම, ඒකාකාරීකම, නීරස ගතිය භාවනාවේ දියුණුවක් කියන සම්මාදිට්ඨිය ඇති වුණා නම් මේ කම්මැලිකමක්වත් මුස්පේන්තුවක්වත් පාළුවක්වත් හෝනියමක්වත් නෙවෙයි භාවනා විදිනුවක් කියලා. ඒක මම හිතනවා බෞද්ධයෙකුට දෙන්නම බැරි දේ. පුදුම විදියට මේ බෞද්ධයා පස්ත ගහනවා භාවනා කරට නිින්ද යනවා කම්මැලි වෙනවා ඒකාකාරී වෙනවා බය හිතෙනවා සැක එනවා අනතුරුදායකතියක් එනවා මුඛාකාරී දෝෂයක් වෙන්නේ නැති කවුරු හරි හෝනියමක්වත් වෙන්නේ නැති මහ මුස්පේන්තු ජීවිතේ ආනෝකට ඒ සෙය්‍ය සුඛ මිද්ද සුඛ පස සුඛ කියලා කියමින් නිඳා ගන්න තියෙන ආසාව නතර කරලා උනන්දු ඇති කරලා දෙනවයි කියන එකට මෙතෙන්ට යනකම්ම වගේ ඒ යෝගාවචරය ඇති වගකීම අඩුයි කර්මස්ථානාචාරයත් තැහෙන වගකීමක් තියෙනවා. ඉතින් මේකදී ඒ ගණිතුන සිද්ධ වුණේ නැත්නම් කාරණාව හේරි වුණේ නැත්නම් සුද්ධ වුණේ නැත්නම් මේ දෙන්නම දක්ෂ වුණත් පිටපොට යන්න ඉඩ තියෙනවා සම්මා දිට්ඨියට යන්න නැතුව මිච්ඡා දිට්ඨියට යන්න පුළුවන්. ඒ ගිය ගමන් ඒ අනු යන මිච්ඡා සංකල්ප රාශියක් එනවා. ඒ නිසා කොතනකදී හෝ මේ භාවනාවේදී ඇතිවෙන නීරසකමත් නිවනක් වගේ. භාවනාවේදී ඇතිවෙන කම්මැලිකමත් නිවනක් වගේ. කම් භාවනාවේදී ඇතිවෙන සැකයත් කුසලයක්. බයත් කුසලයක්. තනිකමත් කුසලයක්. මේක භාවනා ප්‍රතිඵලයක් කියලා. ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හේතු ගත්තනම් මායයටවත් බෑ යවට. මායя මෝහණයටපත් වෙනවා. මෙයා වටන්න කම්මැලි කරවන්න හදනකොට යා ඒක අරමුණක් කරගන්නවා. නීරසකමක් එනකොට ඒක අරමුණක් කරගන්නවා. සැකයක් එනකොට අරමුණක් කරගන්නවා. විශේෂයෙන්ම මේක වෙන්නේ උගතුන්ට. මේ නිදිමතේ දෝෂේ සද්ධාවෙන් යන සාමාන්‍ය අයට එන අඩුයි. මේක ගොඩාක් ඉන්නේ බටහිර චින්තනය වගේ කියලා එකක් තියෙනවා. දැනුම වැඩි අයට බලාපොරොත්තු වෙඩි කටි කටි තියෙන කච්චිය දුර්ලභම තමයි ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය. ඒ කෙනාට මෙතනින් එහාට යන්න බෑ. එයාට යටත් වෙන්න දන්නේත් නෑ. මෝඩයෙකුට නම් ඔය සාමාන්‍යයෙන් පගලකට ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙකුට එතනදී සාමාන්‍ය බුද්ධිය සම්මුති ඥානෙ දාලා පල්ලනවායි කියන එක ලීසිනේක ගුරුවරයාගේ සුවිශේෂී දක්ෂකම. එහෙම නැත්නම් මේ වොලිබෝල් ගහනකොට ඩෑෂ් පාරක් ගහනවා වගේ වැඩක් තමයි. හරි ගියොත් හරි වැරදුනා නම් වැරදුනා. ඒක නිසා එතනදී සම්මාදිට්ඨිය ගන්න සාමාන්‍ය බණහන වෙලාවදී මතක තියාගන්න ඕනේ. භාවනා කරන්න ඉඳගත්තර පස්සේ ඇති වෙන කම්මැලිකමත් පිනක්. නීරසකමත් පිනක්. සැකයත් පිනක්. නිස අනිස්තර භාවයත් පිනක්. බයත් පිනක්. මේක භාවනාවෙන් ආපු එකක් කියලා. වැටෙනවා ලක්ෂයක් වාර වැටෙනවා මම මේක දිහා බලන්න ඕනෑ කියලා ගියොත් ඒ යෝගාවචරය තමන්ගේ වටිනාකම තමන් තේරුම් අරගෙන තමන්ට තමන් සරණ කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් එයා කම්මැලි කියලා තැල දාලා යනවා. හැබැයි එතකොට ගොඩාක් කරන්න තියෙන ඒවා කරලා ඉවරයි. ගෙවන්න තියෙනවා ගෙවලා ඉවරයි. නමුත් මේ යෝගාචර අස්සන්නේ නෙලා ගන්න. පමාවි. එහෙම නැත්නම් වතුර දහහක් ඇදලා කලිය බින්ද වගේ වෙනවා. ඉතින් අද භාවනා ලෝකෙ දිහා බලනකොට ඒක කනගාටුදායක විදිහට බලන්න ඉන්න පුළුවන්. ඒ වෙලාවට අවශ්‍ය කරන අනුග්‍රහය නැතිවීම නිසා විශාල යෝගාචර පිරිසක් ඉන්නවා. ඒ ප්‍රතිපදාව එහෙම නැත්නම් සම්මා දිට්ඨිය එහෙම නැත්නම් සම්මා සංකප්පය තියලා නැතුව තාමතර නීරසකම කාලකන්නිකමක් කරගෙන සැකිය වවාගෙන අනිශ්චිත භාවයේ වඩාගෙන පටලවාගෙන ඉන්නවා. එතන කමඨාන් සුද්ධ වෙනවා කියලා කියන්නේ යෝගයක්. පින්න තියෙන කෙනාට තේරෙනවා නැතුනොත් කරන්න දෙයක් නෑ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ කියනවා මේ සා විශාල විදිහට පටබේරගෙන භාවනා කරන්නේ දිවි ලෝකයන්ඩයි කියන මෝඩකම තියෙනවා නම් ඒ යෝගාවචරගේ ඔළුව උඩ මේ භාවනාව කරන්නේ අරසප මේ සැප ලබා ගන්නයි කියලා අන්තිමම සියුම්ම බන්ධනේ තමයි ඒක. ඒක තමයි බෞද්ධ අර්ථයෙන් බරපතලම බන්ධනේ. ඒගොල්ල මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන හැම ප්‍රතිඵලයක්ම කාමුකයි. හැම ප්‍රතිඵලයක්ම අර්ථ සිද්ධියක් තියෙනවා. පුළුවන් ද යෝගාවචරයට මේසා විශාල කැපකිරීමක් කරලා මේක මේ කාම සැපයක් ලබා ගන්නවක්වත් දෙවියෙක් වෙන්නවක්වත් සුජාතාව වෙන්නවක්වත් බිම්බිසාර රජුර වෙන්නවක්වත් කරන වැඩක් නෙවෙයි ඒවා සීනම පහත් තුච්ච ආශාවල් මේ දේ කරන්නේ දෙවියෝ දේවෝවා භවිස්සාමි දේවඤ්‍යතරෝවා කියලා දෙවි කෙනෙක් වෙන මිනිස්සු තවගේ සම්පන්න මිනිසෙක් වෙන්න නෙවෙයි මේ භවයේ දුරු කරන්නයි කියන එක මේ භවයෙන් කියලා වෙන්නයි කියන එක ඒක උඟාක් වෙලාවට යෝගාවචරෙන් පේන්නේ සියදී නසා ගන්න හදනවා. මොකද හැම කිනාටම භාවනාව ඕනේ මේ තියෙන මාන්නකාරකම් පුම්බන්න. අඟ උස්සන්න, අඬහැරේ පාන. අද භාවන හැම තැනම අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා තමයි භාවනා කරවන්නේ. නිවන කියලා එකක් දෙන්න දෙයක් ඇත්තේ නැහැ. මේ යෝගාවචරයට කොයි වෙලාවෙ මේ සම්මාදිට්ඨිය පහළ වේද කියලා කියන්නත් බෑ. හැම කෙනාම පටන් ගන්නෙ නම් අර වගේ ලාමක දෙකින් තමයි. යන්ට යන්න යන්න යන්න තමන්ගේ පරමාර්ථය පිරිසිදු වෙනවා නම් පරිණාමයකටපත් වෙනවා නම් රූපාන්තරණයටපත් වෙනවා නම් ඒ යෝගාචරම తీරේ තමන් චපලයේ කියලා. පටන් ගන්නෙ භාවනා කරනකොට එච්චර ගැඹුරක් ඇතුව නෙමෙයි. යන්න යන්න යන්න යන්න තමන් එල්ල කරන දේ පරිණාමයටපත් වෙනවා. මම ඊයේ භාවනා කරුවේ ඇයි? අද වෙන එකක්. හෙට වෙනකොට තව එකක්. ඒතකොට පේන්නේ මගේ චරිතේ කොන්දක් නැහැ. පිටකොන්දක් නැති චපල චරිතයක් වාගේ. නමුත් ඒක තමයි එහෙම තමයි මේ නොදන්න නිවන එල්ල වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් තමන්ගේ පරමාර්ථය වෙනස් වෙන එකම හටන යෝගාචර ජීවිතේ විතරයි. අනික හැම කාමක දෙයකම නිත්‍ය පරමාර්ථයක් තියෙනවා. එතෙන් ගියාම දිනු. මේක නෑ යන්න යන්න යන්න යන්න පරමාර්ථය වෙනස් වෙනවා. ඒ නිසා හරි අමාරුයි බුදු කෙනෙක් අර වෙන කෙනෙකුට මේ ප්‍රතිපදාවක් හෙලි කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයට දාලා හෙලි කරන්න අමාරුයි. නමුත් බුදුජානනාංශයේ මේ අමාරු දේ නොකියන්න හිතලා නොකියන්න හිතලා මොකද ඒ තරම් මේවා තේරුම් ගන්න කිසි කෙනෙක් නැහැ. මොකද ඒගොල්ලන්ට මේ දවසේ බත් වේල හැම කරගන්නවත් බැරුව ළඟට මිනිස්සු ඉන්න. මේ ගැඹුරක් නොකියන්න හිතලා පස්සේ තාම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වලු අන්ධකාරයි ලෝකේ ඔබ වහන්සේ මෙච්චර මහන්සිලා මේක ප්‍රකාශ කරුවේ නැත්තම් ඒ නිසා බාගෙට දූවිලි තියෙන જાතියක් ඉන්නවා මේ ලෝකේ සම්පූර්ණයෙන්ම ඇසෙල් නැහැ. අන්න ඒ ඇත්තන් කෙරේ අනුකම්පා කරලා මේක කියන්න පුළුවන් කෙනා උත්සාහ කරයි. එيشා කවදාකවත් මේ වගේ ධර්මයක් මුළු ලංකාවේ ඔක්කොටම බෞද්ධ කරලා බෞද්ධ රාජ්‍යයක් පීඨන්න කරන දේශපාලන කතා නෙවෙයි මේ. තීරුම් ගත්ත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඇසත් රූප දකිත්වා කන් ඇත්තෝ අසත්වා කියලා මම මේ ධර්ම බෙරේ ගහන්න මම යනවා ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ කියලා බුදුචානන්සේ දේශනා කරන්නේ මේක තේරුම් ගන්න අමාරුයි වෙන මොනක්වත් නිසා නෙවෙයි අපි මේ වංචනික හිතින් කාමයට බැඳෙන බැඳිලි කාමයේ කියලා අපි කිලිමුත් බැඳෙනවා වංචනික වශයෙන් යනවා ඒක එනකොට ලොකු කාමයේ පුංචි කාමයකින් අයින් කරනවා කියන එක සදාචාරවාදියාට තේරෙන්නේ පුංචි කාම ඊටත් වැඩි පුංචි කාමකින් අයින් කරනවා කියන එක සදාචාරවාදී. එයා හිතනවා gediya pitima ආය පුංචි කාමයක් අල්ලන එක අපරාධයක් කියලා යට හිතෙනවා. සදාචාරාත්මක නැහැ කියලා. කවදාකවත් gediya pitin කාමය අයින් කරන්න බැරි නම් පුංචි කාමයක් අයින් කරන ලොකු කාමයක් අයින් කරලා පුංචි කාමයක් අල්ලනවා. පුංචි කාමයක් අල්ලන ඊට වැඩි පුංචි කාමයක් අල්ලනවා. අල්ලගෙන අල්ලගෙන යනකොට මේ කේල් ගහපත්තු වගේ රතුරුණු ඉදියක් අයින් කරා වගේ මෙයාට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වල පුදුමාකාර සියුම් භාවයකටපත් වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ දිහා බලන හැටි තමන්ගේ අභිමතාර්ථ, තමන්ගේ ඇසුරකම්, තමන් ලෝකයේත් එක්ක වස්තුවත් එක්ක තියෙන සම්බන්ධකම් මේ අතර මේ වෙනස වෙනකොට ඒ කියන්නේ සම්මාදිට සම්මාදංකප්ප පෙළ ගැහුණා නම් ਸਰවචන්සේ යාට වගකීමක් දෙනවා ඊට පස්සේ කතා කරන වචන සම්මා වාචා දැනගෙන කතා කරපන් ඔය ඔක්කොම වැඩත් හරි වචන වර්ධගත්තොත් කිරි කලයයි ගොම කඳුලයි කට පරිසම් කරගන්න කියලා අමාරුම ওই තුනේම අමාරුම එක තමයි. වචනේමයි අපි උඟක් කළාට අකුසල් කරගන්නේ. ඒකෙන් ක්‍රම හතරකින් අකුසල් සිද්ධ වෙනවා. කයෙන් තුනයි, වචිතෙන් තුනයි. වචනේ තමයි වෙන්නේ. කිසිම ගිහියෙකුට කිසිම කාම ලෝකේ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ වචනේ මෙච්චර අකුසල් වෙනවායි කිය. ඒක කෙරුවොත් විතරයි කියනවා බුදුහාමුදුරුවෝ කය හදන්න පුළුවන්. සම්මා වාචා හදව කෙනාට විතරයි සම්මා කම්මන්ත හදන්න පුළුවන්. එවනත සම්මා කම්මන්ත හදලා වාචා හදනවා කියන එක ඒක ඉතින් ඉබ්බගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ. ඒ නිසා බලන්න දවසකට කතා කරන වචන ගන්න. අඩු කරන්න පුළුවන් නම් සම්මා දිට්ඨිය. වැඩි වෙනවා නම් දොඩමළු වෙනවා නම් වාචාල වෙනවා නම් මේ ප්‍රපංච කරීමක් වෙනවා. මේ දෙක හදාගත්තොත් මේ කාය වචන දෙක හදාගත්තොත් යාට තමන් ගත කරන ජීවන රටාව, බඩ රස්සාව, ආජීවයේ පිළිබඳ වගකීමක් වෙනවා. කවුරු හරි සූරකාලා ජීවත් වෙන මිනිස්සයා එහෙම නැත්නම් අනුගිරීරි මාන්ත කාලා ජීවත් වෙන මිනිස්සයාට මේ කතා තේරෙන්නේ නැහැ. තිරිසනුන්ට වෙන ක්‍රමයක් නැහැ. උන්ට තියෙන්නේ රීරි මාන්ත කාලා විතරයි. මිනිස්සයාට පුළුවන් යහ ජීවන රටාවකින් ආජීවය සකස් කරන්න. ඒ වගකීම Taman ගන්න නැතුව මේ ලෝකේ ඔක්කොම ආජීවය හොඳ නැහැ නිසා මාත්කමක් නැහැ කියන එක ගත්තොත් ඉතින් කට්ටියම යන නිසා Tamanටත් අපාය යන්න වෙනවා. ඒ නිසා ආජීවය සකස් වෙනවා නම් එnde end end end ටික ටික ටික ටික ඒ කිනාට ආජීවය සකස් වෙන වෙලාවෙත් මිනිස්සු බයින. ඔබ භාවනාකාරයන් ඔබ තාම ආජීවය හදාගත්තේ නැහැ කියන මොකද එයා ඇතුළත දන්නවා මං end end පරිතද කරගන්නවා කියන. ලෝකෙට පේන්නේ නැති වුණාට ලද ලද වෙලාවේ පරිතද කරගත්තොත් එයාට ලැබෙන ලාභේ තමයි එයාට ශක්ති හානි වෙන්නේ නැති නිසා වීරියක් වැඩෙන්න පටන් ගන්නවා. මොන වැඩ කරත් වෙහසක් දැනෙන්නේ නැහැ. විශ්‍රාමෙමයි තියෙන්නේ. වැඩ කරන හැම වෙලාවෙම විශ්‍රාමෙ තියෙනවා. මොකද එයා කරන්නේ ප්‍රයෝජනෙ සලකලා විතරයි වැඩි. ඒ නිසා එයාට සම්මා වායාමයේ පහළ වෙනවා. දැන් සාමාන්‍ය ගිහියෙකුට මොන වැඩක් කරත් පැයක් වැඩ කරොත් පැය දෙකක් විවේක ගන්න ඕන. මේ බෝක්කුව කොඩලා බීඩියක් බිබී ඉන්නවා. පැය භාගයක් වැඩ කරුවොත් පැයක් අයිවාගේ. බුදුරජාණන්සේ අවුරුදු 45ක් වැඩ කර අවුරුදු පැය දවසට පැය 18 ගානේ එක දවසක් ඕ ටයිම් ක්ලේම් කරෙත් නැහැ එක දවසක්වත් බටා ට්‍රාන්ස්පෝර්ට් මොනක්වත් ඉල්ලුවේ නැහැ. සෙරප්පු දෙකක්වත් දාලත් නැහැ. සෙරප්පු දෙකක්වත් දාලත් නැහැ. මේ ඔච්චර මහන්සිනේ බුදු වෙලා බුදු වෙන්න ඉස්සරහ නම් මහන්සින කිතේ පාරමිතා පුරනවා කියලා. මේ මොකටේ මේ? බුදු වෙලා 45 අවුරුද්දක් පැය 18 ගානේ පැය ඇතැම්ම 10 15 වෙනවා එක මිනිස්සු සෝවාන් කරන්නේ. මේ අපිට ආදර්ශයක් තියලා තියෙනවා. ඉතින් අපි මොනවද ඉල්ලන්නේ මේ? යෝගාවචර ජීවිතය ගත කරනවා එදිනා ජීවිතේ හරි අපිට මේ කික් සපත්තු දෙකක් ඕනේ. එහෙම නැත්නම් මේ අංජන කොංකන අංජන ඕනේ. ඉතින් තාගෝර්තුමා කියනවා කොංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙයස් නොබැති ඔබ දකින්න තුරා මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොබැති ඔබ දකින්න තුරා පුකෙන් යන්න වෙනකන් ඉන්නේ ඔය අනේ එදාට තේරෙයි කකුල් දෙකක් තියෙන එකේ වටිනාකම, ධක්මනක වටිනාකම. ඒ නිසා සම්මාදිට්ඨිය කියන එක කුඩියට ගන්න බෑ. කඩේ ගන්න නෑ. මේ දන්න දන්න මේ කයට හිත ගැනීම අරමුණේ පහතු මනසකට ගැනීම කියන පුංචි පුංචි වයින් අල්ලගත්තොත් එයාට මේ ආජීවය හැදිච්ච දවසේ තේරෙනවා මේ බැටරි එක මේ ජීවන ලයිෆ් බැටරි එක කද්දාවත් ඩිස්චාර්ජ් වෙන්නේ නැහැ. දිග්ගටම වැඩේ. කාටවත් හිතා ගන්න බෑ ඒක නටවත් හිතා ගන්න බෑ අපිට මේ අද තියෙන වෙහෙස ආජීවයේ වැරදි අපි ගත කරන ජීවිතය අනුගේ සීටි මාන්තය හුරා කන කන ජීවත් මේක නැතුව කරන්න බෑ පුළුවන් තරම් අඩු කරන්න එතකොට යාට හරිය ලේසි සතිය පිහිටවන්න පැය 24ම සතිය පිහිටවන්න පුළුවන් නැත්නම් නිදි නැති හැම වෙලාවෙම කාය පවතින පවතින සතිය පිහිටියට පස්සේ ඒ ඇති වෙන සතිය එහෙම නැත්නම් ඒ ක්ෂණ මාත්‍ර සතිය ක්ෂණ මාත්‍ර සතිය පැත්තෙන් ඇති වෙන ක්ෂණ මාත්‍ර සමාධිය ඔය එක තැනක ඉඳගෙන ඇත්ත එක වහගෙන ගන්න සමාධියක් නෙමෙයි মালටි ටාස්කින් කරන ගමන් තමයි තාමත් එකලාශයක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේ තමයි ධර්ම પરම්පරාව ධම්මා දිට්ඨි තියෙනවනම් ධම්මා සංකප්ප පාල වෙනවා. ධම්මා දිට්ඨි ධම්මා සංකප්ප තියෙනවා ධම්මා වාචා ධම්මා කම්මන්ත ධම්මා ආජීව වෙනවා. එතකොට වායාම සති සමාධිය ඇති වෙනවා. ඉතින් ඒක හදන්න බෑ. ඒක ධර්ම પરම්පරාවක්. ඒක ආවට පස්සේ බලක් කරන්නත් බෑ. ඒ කියන්නේ තත්තිස් බෝධිපාක්ෂ ධර්ම ඉහෙළම කෙලවරක් මේ කතා කරන්නේ. ඒව ඉතින් ලබනාත්මට දාන්න එපා. මේ මේ ජීවිතේ කරන්න බෑ කියලා පැවිදි වෙලා අරණ්‍ය ගත වෙනකන් ඉන්න ඕන කියන්නත් ඕනේ. දැනට Taman මේ අත්දකලා තියෙන ටික Tamanම සාක්ෂි කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙනවන මම හිතනවා මේ දසුත්තර සූත්‍රයෙන් අපි ගත්ත මේ පාඩම හෙට ගෙදර යනකොට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ගිහිල්ලා ඒක Taman තනවා වඩාගෙන කරනවා නම් කාටවත් බන කිව්වේ නැති වුණාට මේ ජීවන රටාව සකස් කර ගැනීමම නිහඬ බඩක් වෙනවා. බලන ඕන කෙනෙකුට තේනවා මේ මනසයා සමාජයට බරක් නැහැ. නැෂායි ගත කරන ජීවිතේ නිබ්බුතාන උන සාමාතා නිබ්බුතාන උන සාපිතා නිබ්බුතාන උන සානාරි සස්සයන් ඉදිසෝපති. මේවනි මම මේනි දරුවෙක් ඇති අම්මා සැනසුනා වෙනවා තාත්තා සැනසුනා වෙනවා පතිනිය සැනසුනා වෙනවා වෙනවා මහ පොළොවක් සැනසෙ. ඒ නිසා අපේ ශක්ති ප්‍රමාණය අපි කරන භාවනාවෙන් ඒ දේවල් වලට නිබ්බුතියක් නිවනක් ලබලා දෙන්න පුළුවන් නම් ඒ තමයි මෙලෝ වශයෙන් ලබන්න හම්බෙන්නේදී ඒකමත් ඇති. වැඩමුළු සාර්ථක වෙන්න තම තමන්ගේ සාර්ථකත්ව ලැබීම සඳහා මේ විදිහට ලැබෙන ලැබෙන හැම චිත්තක්ෂණයකම ඒ ශාන්ති භාවය ශාන්ත ස්වરૂපය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සාමූහික වශයෙන් උත් පෞද්ගලිකවත් ධෛර්යමත් වෙන්න උනන්දු වෙන්න ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. චිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා